ජීවිතයේ යථාර්ථ ධර්මයේ පෙන්වා දෙන අවස්ථාවක ඒ ධර්මය ඇහෙන යුගයක මිනිසෙක් වෙලා ඉපදිච්ච අවස්ථාවේ ඒ ධර්මයේ තුලින් ගත හැකි සියලුම අර්ථය අරගෙන උපරිම ප්‍රයෝජන ගන්නට අපි උත්සාහ කරන්නට ඕනේ. ඒ සඳහා අපි මෙහි අර්ථය වටහාගත් පිරිසක් හැටියට අප්‍රමාදී බව අගය කරන්නට ඕනේ. කුමන වේලාවක අපේ ජීවිතේට මරණය ළඟා වෙන්න පුළුවන්. මරණය අපේ ජීවිතේට ළඟා වෙච්ච මොහොතේදී අපට මේ සියලු අර්ථය අහිමිලා යනවා. අපි නිවැරදිව ධහම තේරුම් ගන්න මහසි ගත්තේ නැත්තම්. ඒ අවස්ථාව අහිමින්න මත්තෙන් ප්‍රඥාව දියුණු වෙලා සත්‍ය අවබෝධ කරගෙන කල්ප කාලාන්තරයකින් මේ ලැබුණු මොහොතේ උපරිම ප්‍රයෝජන ගන්න දක්ෂ වෙන්නට ඕන. බුදුරන් වහන්සේ මේ අප්‍රමාදී බව නිරන්තරයෙන් මගේ කරලා පෙන්නනවා. මේ දහම අප්‍රමාදී බවට කැටි වෙනවා. ප්‍රඥාව තියෙන අප්‍රමාදී වෙන්න. මේ ආදී වශයෙන් අප්‍රමාදී භවයේ අගය බුදුරන් වහන්සේ පෙන්වා දෙන්නේ පින්වතුනි මේ ලෝකේ ඕන මොහොතක අපේ ජීවිතයේ මරණයටපත් වෙනවා මරණයටපත් වීමත් එක්ක ලැබුණු වාසනාවන්තම අවස්ථාව අසාමාන්‍ය වාසනාවකින් ලැබුණු අවස්ථාව. ලෝකේ පෘථුවියට අගරජ වෙනවට වඩා ජීවිත අවබෝධ කර ගැනීමට හේතු වෙන ධහම ලැබිච්ච අවස්ථාව අහිමි වෙලා යනවා. ඒ ගැන අපි හොඳට කල්පනා කරන්න ඕනේ. ඒ ගැන කල්පනා කරලා අපි මේ ධහම දැකීම සඳහා නිවැරදිව ඉගෙනගෙන ප්‍රායෝගිකව හුරු කරන්න උත්සාහ කරන්නට ඕනේ. නිවැරදිව හුරු කරගෙන ප්‍රායෝගිකව උත්සාහ කරන්න උත්සාහ කිරීමත් එක්ක තමයි අපට ධහමට යොමු වෙන්න පුළුවන්. බුදුරන් වහන්සේ අංගුත්තර නිකායේ මරණ සති සූත්‍ර තුලදී ලස්සනට පැහැදිලි කරලා පෙන්නනවා මහණෙනි මරණ සතිය වඩන්න මරණ සතිය වැඩිමින් අප්‍රමාදී බව ඇති වෙනවා මරණ සතිය නොවැඩීම තුලින් ප්‍රමාදය ඇති වෙනවා කල් දානවා මේ හැම දෙයකටම කල් දානවා පින්වත්නි මේ ලෝකේ අපි කොච්චර ධනෙ හම්බ කරත් මොන දේවල් අපට ලැබුණත් ඒ සියලු දේවල් අපි අතහැරලා යනවා. නමුත් මේ අප්‍රමාදී භාවයෙන් යුක්තව ප්‍රඥාව අපි තුළ වැඩුණොත් ඒ සියල්ල අපේ නිවීම දක්වා ගමනටම එකතු වෙනවා. බුදුරණවහන්සේ අප්‍රමාදී බව පුළුගන්නලා පෙන්වන්නේ යම්කිසි භික්ෂුවක් සිටිනවා උදේට පින්ඩපාතේ ගිහිල්ලා එන්න කලින් මැරෙයි කියලා හිතෙනවා. තව කෙනෙක් හිතනවා කෑම පිඟාන දානි පිඟාන වළඳලා ඉවර වෙන්න කලින් මැරෙයි කියලා හිතෙනවා. නමුත් එයාලගේ අප්‍රමාදී සිටවිල්ල බලවත් නෑ කියනවා. බුදුරන් වහන්සේ පෙන්වන්නේ හුස්ම අරන් පහලට ගන්න කලින් මැරෙන්න පුළුවන්. බත් පෙඩක් කටට දාලා හපා කාලා ගිලින්න කලින් මැරෙන්න පුළුවන්. මෙන්න මේ විදිහට මරණය ගැන සිහි වෙනවා නම් යමෙකුට ඒ කියන්නේ ඊටාම කෙටි කාලයක් ආයුෂ ඇති බව සිහි වෙනවා නම් ඒක නා හැම වෙලෙම යොමුවන්නේ සිහිය පවත්වන්න. ඇයි හුස්ම අරන් පහලට හෙලන්න කලින් මැරෙනවනම් මැරෙයි කියලා හිතෙනවනම් හුස්ම ගන්න කාලයේ සිහිය පවත්වන්න උත්සාහ කරනවා. හුස්ම ගන්න කාලේ ප්‍රඥාව දියුණු කරන්න උත්සාහ කරනවා. හුස්ම ගන්න කාලේ ප්‍රඥාවෙන් අප්‍රමාද වෙන්න උත්සාහ කරනවා. මෙන්න මෙයා තමයි හරියට මරණ සතිය වඩමින් ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්න කියලා බුදුරන් වහන්සේ පෙන්වා දෙනවා. එහෙමනම් පින්වතුනි අපට මේ මරණ සතියේ තියෙන වැදගත්කම වන්නෝක ඒකන අප්‍රමාදී බව ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්න උත්සාහ වෙනවා. ඒ නිසා පින්වතුනි මේ ප්‍රඥාවෙන් අප්‍රමාදී වෙන්න මරණ සතිය හුරු කරමින් අපේ ජීවිතේ දහම කරා යොමු කරගන්න නිරන්තරයෙන් දහම කරා යොමු කරගන්න ඒ දහම වටහාගෙන ඒ දහමට අනුව ප්‍රායෝගික ජීවිතයට යොමු වෙන්න අපි උත්සාහ කරන්නට ඕන. එතනදී තමයි අපට තමන්ට අර්ථයක් කරගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. අද අපි ගොඩාක් වෙලාවට යම් කිසි වචන දෙක තුනක් තේරුනහම මේ ධර්මයේ අනේ අනිත් අයටත් මේ දේ කියලා දෙන්න ඕනේ කියන හැඟීමෙන් විවිධ දේවල් කරනවා. මොකද එච්චරටම අපිට මේ ප්‍රායෝගික අර්ථය වැටහිලා නැහැ. ප්‍රායෝගික අර්ථය වැටහෙනකොට ඒ ප්‍රායෝගිකව Taman තුල සිදු වෙමින් සිදු කරගනිමි. ඒකත් එක්ක තමයි මේ ලෝකේ පරහිත නැත්නම් අනුන්ට යමක් කරන්නට ඕන නැත්තේ. එහෙම නොවුනොත් පින්වතුනි අපට සැබෑ අර්ථය සිදු වෙලා නැහැ. අපිට සැබෑ අර්ථය සිදු වුණොත් තමයි අපි බුද්ධ ශාසනය ප්‍රයෝජන ගන්න වෙන්නේ. ඉතින් මේ සඳහා තමයි ඔබ අප සියලු දෙනාටම මේ බුදුරන් වහන්සේගේ ධර්මයේ තියෙන්නේ ඒක අපි මේ ධර්මය බුදුරජාණන් වහන්සේ කියලා දුන්න ආකාරයට වටහා ගන්න තම තමන්ගේ විමුක්ත ආයතනයක් බවට පත් වෙන විදිහට අපි කටයුතු කරන්නට ඕනේ. එයා අන්නට උපකාරයක් වෙනවා. ධර්ම දේශනාව විමුක්ත ආයතනයක් වෙන විදිහට කටයුතු කරන්නට ඕනේ. ධර්ම ශ්‍රවණයේ විමුක්ත ආයතනයක් වෙන විදිහට කටයුතු කරන්න ඕනේ. ධර්ම සාකච්ඡාව මේ හැම දෙයක්ම බාහිරට යමක් ලැබෙනවද ඒ ලැබෙන දේ විමුක්තායතනයක් Tamanටත් වෙන විදිහට කටයුතු කරොත් පිංගතුනි ඒ දේශනාව සාර්ථකයි ඒ සාකච්ඡාව සාර්ථකයි මොකද කරන කෙනාටත් විමුක්තායතනයක් වෙනවා අහන කෙනාටත් ඒ විමුක්තායතනය බවට පත් කරගන්න පුළුවන් ඒ විදිහට කටයුතු කරන්න සම්පූර්ණ ජීවිතයේ මේ ධර්මය පිළිබඳව නිරවුල්කම සිහිය වීරිමින් හැම දෙයක්ම අවශ්‍යයි. අන්න එතනදී අත්හිත පරහිත සියලු දේ සිද්ධ වෙනවා. එහෙම නොවේ පින්වතුනි. අපි යන්නන් වාල් මේ සමාජය ඔස්සේ පුංචි දෙයක් තේරිච්ච තැනදී ඒ ඔස්සේ කටයුතු කිරීම දෙපැත්තටම අර්ථය අහිමි වෙනවා. අපි නැවත තවත් දෘෂ්ටි කරා යොමු වෙන්නත් ඒක හේතුවක් බවට පත් වෙනවා. ඉතින් ඒක නිසා මේ පටිච්ච සමුප්පාද ධර්මය විග්‍රහ කරගන්න තැනදී අපි හැම වෙලෙම බලන්නටත් ඕනේ අපේ ජීවිතේට එකිනෙක කෙනාගේ ජීවිතේ ඔබ ධර්ම ශ්‍රවණය කරන කෙනෙක් මම ධර්මයේ දේශනා කරනවා මම ධර්මයේ දේශනා කරන්නේත් මගේ ජීවිතේට ප්‍රායෝගිකව මේ ධහම ගන්න ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්න ඔබේ ජීවිතයට ප්‍රායෝගිකව ධර්මයේ ගන්න. නමුත් අද සමාජයේ හැදිලා තියෙන්නේ මේ ධර්මය Taman දැනගෙන නැත්නම් මේ ධර්මය Tamanගේ දෙයක් හැටියට ਸਰව සම්පූර්ණ කතා කරන දෙයක් විදිහට. නමුත් මේ ධර්මය බුදුරන් වහන්සේගේ දෙයක්. බුදුරන් වහන්සේගේ ධර්මය මම කතා කරනකොට ඔබ අහනකොට දෙපැත්තටම ඒ දේශනාමය සහ ශ්‍රවණමය වශයෙන් විමුක්තායතනයක් බවට පත් කරගන්නට ඕනේ. ඒක තමයි මේ ධර්මයේ තියෙන වැදගත්කම. මොකද මේ ධර්මයේ කාගේවත් නෙවෙයි බුදුරණවහන්සේගේ විතරයි. අපි ඒ නිසා බුදුරණවහන්සේ පෙන්වා දුන්න විදිහටයි පටිච්චසමුප්පාදේ සියල්ලක් කතා කරන්නට ඕනේ නැත්තේ. මම ඔබට මුල ඉඳලා පටිච්චසමුප්පාද විග්‍රහ කරලා පෙන්නුවේ බුදුරන් වහන්සේ මෙහෙමයි කියලා තියෙන්නේ බුදුරන් වහන්සේ කියපු ක්‍රමයට අපි දින්න තැන ගැලපෙනවද අපට තේරෙන තැන ගැලපෙනවද කියලා ඔබත් මමත් සංසන්දනය කරමින් බලන්නට ඕනේ. ඒකට බුද්ධ දේශනාව තුළ විග්‍රහයෙන් බලන්නට ඕනේ. බුදු දේශනාව තුළ විග්‍රහය බලන්නේ නැතුව අද අපි ගොඩක් කැමති තියෙනවා Tamanට තේරෙන බව සතුටු වෙන්න. තමන්ට තේරුණා කියලා හිතලා තමන්ට ලකුණක් දාගන්න. වෙන කෙනෙකුට කියලා නෙමෙයි තමන් තුළින් තමන්ට ලකුණක් දාගන්න අද කැමැත්ත තියෙනවා. මේ නිසා තමයි මේ ධර්මය අවබෝධ කරගන්න අය අඩු වෙලා තියෙන්නේ. ඒ ධර්මය අවබෝධ කරගන්න තියෙන මූලික අදහසම නැති වෙලා. තමන්ට අවබෝධ වුණා තමන්ට තේරුණා තමන් හරි කියලා ලකුණකට දෙන්නම යොමු වෙලා බුදුරණවහන්සේගේ ධර්මයේ පටන් ගන්න මූලාරම්භයේම සක්කාය දිට්ඨිය දුර වෙන බව මම කියලා ගැනීමේ වැරද්දක් හම්බෙන්නේ කියන එක හම්බෙන්නේ අද. එච්චරටම පින්වතුනි සක්කාය දිට්ඨිය ප්‍රබලයි. එච්චරට මේ සක්කාය දිට්ඨිය බැසගෙන ඉන්නේ. ඒ නිසා තමයි කොච්චර අද සමාජයේ මේ ධර්මයක් කතා කරත් මේ සක්කාය දිට්ඨියටම යොමු වෙලා යන්නේ. ඒ නිසා පින්වතුනි හොඳට බලන්නට ඕනේ. ඔබත් මමත් අපි දෙපැත්තම සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවකට මේ ධහම හම්බෙන්නට ඕනේ. සක්කාය දිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවකට මේ ධහම හම්බෙනවා නම් අපි කුමකින් සතුටු වෙන්නේද? අපට කුමක් ලැබුණා කියලා සතුටු වෙන්නද? බලන්න බුදුරණවහන්සේ එක් අවස්ථාවක දෙවි කෙනෙක් ඇවිදලා අහනවා ප්‍රශ්නයක්. බුදුරණවහන්සේගෙන් අහනවා ඔබ සතුටෙන්ද? කිං ලද්දාවසෝ කිමක් ලැබිලා දැවැත්ම සතුටු වෙන්නේ? ඔබ දුකින්ද? කුමක් නැති වෙලා දුක් වෙන්නේ? අනමුත් අදාපි ධර්මයට එන්නේ දුකක් එක. ඒක මූලාරම්භය. ධර්මයට ආව තැනදී යමක් ලබලා සතුට වෙනවවත් යමක් නැති වෙලා සතුට වෙනව දුක් වෙනවවත් නෙමෙයි. ඥානෙ වැඩෙන ප්‍රඥාව වැඩෙන සක්කාදිට්ඨිය දුරු වෙන ප්‍රතිපදාවක් ධහමෙදි හම්බෙන්නට ඕනේ. මෙන්න මේක හමුනොත් විතරයි පින්වතුනි. මේ ලෝකේ කලාතුරකින් කෙනෙකුට අවබෝධ කළ හැකි ධහම කලාතුරකින් කෙනෙකුට දියුණු කර හැකි ප්‍රඥාව උදා වෙන්නේ. ඒක හොඳට මතක තියාගෙන අපි මේ ධර්මය ඉගෙන ගන්න ඕනේ. පටිච්ච සමුප්පාදය පිළිබඳව කතා කරන තැනදී අපි ගොඩාක් මේ සම්බන්ධයෙන් කරුණු විස්තර කරගන්නට දුනා බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙන විග්‍රහයක ජාති ජරා මරණ පිළිබඳ ජාති ඇතිතන ජරා මරණ නැති බව භව ජාති පිළිබඳ ඒ වගේම උපාදාන භව භව උපාදාන තණ්හා උපාදාන පිළිබඳ ඒ වගේම වේදනා තණ්හා පිළිබඳව අපි කතා කරන්න යනවා මේ විග්‍රහ සියල්ලක්ම අපි බලන්නට ඕනේ අපේ යෝනිසෝ මනසිකාරය අවදි වෙන්න හේතු වුණාද? නැත්තම් අපි තව තවත් මම දන්නවා කියලා සක්කාදිට්ඨිය තහවුරු වෙන්න උදව් වුණාද කියලා. මම දන්නවා කියලා මට තේරෙනවා කියලා සක්කාදිට්ඨිය තහවුරු වෙන්න නම් හම්බුනේ එතන ධර්මයේ හම්බෙලා නැහැ. යෝනිසෝ මනසිකාර උත්පාදේ තමන්ගේ රාමුව ඉක්මවන ප්‍රතිපදාවක් හම්බෙනවා නම් අන්න එතන තමයි පින්වතුනි ධර්මය හම්බ වෙන්නේ. මේ පටිච්චසමුප්පාද ධර්මයේ කතා කරනකොට පින්වතුනි මේ ලෝකේ මවාගත් ලෝකයේ හම්බුණා කියන ලෝකයේ සම්පූර්ණයෙන් තියෙන පදනම පටිච්චසමුප්පාද ධර්ම නොදකීමේ මූලාරම්භය වන විද්‍යාව. මේ පදනම තුල ගොඩනැගිච්ච සියලු දේ එකකින් එකක් වෙන්කරන්න බැරි වෙන විදිහට මේ ලෝකේ පින්වතුනි එකක්වත් තනි හුදු ක්‍රියාවකින් වෙන් කරන්න බෑ. අපි යම් කිසි විදියකින් එකක් වෙන්ව කතා කරලා එකක් තනිව කතා කරන්න යනවන යන තැනම තුල තියෙන්නේ මොකද්ද? ඒක ස්ථිර බව. ඒක සාස්වත බව. ඒක ඇත බව යනවා. මොකද ඒකට ප්‍රත්‍යක් නේක වෙන්නම තියෙන්නේ. ඔබට පටිච්චසමුප්පාදේ කල්පනා කරලා බලනකොට අපි යම් කිසි මොහොතක වෙන් කරා නම් මේ මොකක් හරි එකක් වෙන් වශයෙන් වෙන් කිරීම තුලම අපි ධර්මයට ඇවිදilla නැහැ. අපට ප්‍රායෝගිකව හම්බෙලා නැහැ. සක්කාදිට්ඨිය කරන වැඩපිළිවෙලක් හම්බෙලා නැහැ. මේ ලෝකේ යන වාලේ ලෝකය යන පැත්තටම අනේ මට හොඳට මේ ධහම ගැඹුරෙන් තේරෙනවා කියලා තමන්ගේ මාන්නයක් තමන්ට තේරුම් ගැනීමක් සක්කාදිට්ඨි වර්ධනය කර ගැනීමක් විතරක් ඇති වේවි. ඒකයි ලෝකේ තර්කය තියෙන්නේ. ඒකයි ලෝකේ මතවාද තියෙන්නේ. නමුත් විචක්ෂණය යෝනිසෝ මනසිකාරේ පටිපුච්චා විනීතා තුලින් පහර වදින්නේ අන් අයට නෙවෙයි තමන්ට. අපි තමන්ට පහරක් ගහන්න කැමති නෑ. අපි කැමති අන් අයට පහරක් ගන්න. අපි කැමති තමන් හරි කියලා ගන්න. එච්චරටම පින්වතුනි මේ මිනිස්යාගේ සිත තුළ සක්කාය දිට්ඨිය බැසගෙන තියෙන. තමන්ට පහරක් ගන්න කැමති නෑ. තමන් අවබෝධය කර කරා යන්න කැමති නෑ. සක්කාය දිට්ඨි දුරු කරන්න කැමති නෑ මේ පච්චත්තං වෙදිතබ්බෝ විඤ්ඤෝහි ධර්මයක් බව අද ගොඩක් අය හිතන්නේ නෑ. එහෙනම් මේ පච්චත්තා වෙදිතබ්බෝ විඤ්ඤෝහි ධර්මයක් බව තමාගේ නුවණ පමණින් තමන්ට දකින්න තියෙන දෙයක් බව අපි තේරුම් අරගෙන තමන්ට පහරක් වෙන විදිහේ ප්‍රතිපදාවක් ඒ කියන්නේ සක්කායදිට්ඨිය කැඩෙන විදිහේ ප්‍රතිපදාවක් සක්කායදිට්ඨිය කැඩෙනවා නම් පහර වදින්නේ තමන්ටයි හැම පැත්තෙම තමන්ට පහරක් වදින්න ඕනේ කොයි පැත්තකින්වත් Taman හරිනේ. මෙන්න මේ ප්‍රතිපදාව ධර්මයේදී හම්බුණා නම් එයාටයි සක්කාය දිට්ඨිය දුරු කරන්න පුළුවන්. එතකොට වේදනාව කියන කාරණාවත් තනි උදකලා දෙයක් නෙවෙයි. අපි කතා කරා වේදනාව පටිසමුපාදයේ තුල බුදුරන් වහන්සේ විග්‍රහ කරන්නේ සැප දුක දුක්ඛ සුඛ කියලා නිවන බව. චක්කු සම්පස්ස ආදී වශයෙන් වේදනා කාය හය විග්‍රහ කරන්නේ. මුල් සැප දුක දුක්ඛම සුඛ කියන කාරණාව පටිච්චසමුප්පාදය තුල අන්තර්ගත කිරීමෙන් පටිච්චසමුප්පන්න බව කුළු ගැන්වෙන්නේ නැති බව දේශනාව තුළ කරුණුවක් අපි කතා කරන්නට යෙදුණා. මේ වේදනාව හොයාගෙන යනකොට යාර පස්සෙයි හම්බෙන්න තියෙන්නේ. දැන් එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් සැප දුක දුක්ඛම සුඛට හේතුව පස්සේ නෙමෙයිද? එයටත් හේතුව පස්සේ. සැප දුක අදුක්ඛම සුඛේ හේතුව පස්සේ බව හොයනකොට පස්සෙන් සැප දුක අදුක්ඛම සුඛ හටගත්තේ කියලා ඒ කිනාට ප්‍රඥාවෙන් දර්ශනීය සවිසුද්ධ වුණොත්. ඒ කියන්නේ කල්පනාවෙන් නෙමෙයි දර්ශනයෙන් සවිසුද්ධ වෙන තැනට යමුනොත් සැප දුක දුක්ඛම සුඛ හොයාගෙන යනකොට මේ වේදනාවට හේතුව පස්සේ බව හම්බුනොත් අන්න පටිච්චසමුප්පාදයට යොමු වෙනවා. හැබැයි අවිද්‍යා අශේෂ විරාග නිරුද්ධ නොවන දර්ශනයකට යොමු වන තැනදී පටිච්චසමුප්පාදයේ පත්‍ය අවිද්‍යාවෙන් හම්බෙන තැනදී යාට මමත්වයේ ගැලවෙන මමත්වයේ වැරදි බව හම්බෙන දර්ශනයේදී පස්ස ප්‍රත්‍යයෙන් වේදනාව කියලා හම්බෙනකොට එතන මම ගැලවුණා නම් මම යෙදීම වර්ධිනකොට අර සැප දුක අදුක්කම සුඛ පුජ්‍යල ප්‍රඥාත්තියෙන් දාපු කෝණය වැරදි කියලානේ හම්බ වෙන්නේ. හොයන්න පටන් ගන්න එකෙන් තමයි. නමුත් දර්ශනය දැන් පටිච්චසමුප්පාද කියන්නේ දර්ශනයක්. අද ඕක අමතක කරනවා. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ දර්ශනයට යොමු වෙන තැනදී මේක අපේ විතරකයක් හුදු කල්පනාවක් විතරක් නෙවෙයි. මේක මගක්, මේක දර්ශනයක්. මේ දර්ශනීයට යොමු වෙන තැනදී මේ සැප දුක අදුක්කම සුඛ කියන මෙන්න මේ ප්‍රඥාත්‍යය පුජ්‍යලයක එක ශ්‍රවණස්ස වශයෙන්, දොමනස්ස වශයෙන්, උපේක්ෂා වශයෙන් හිත මානසිකාර කිරීමත් එක්කයි හම්බුනේ. මෙහි ප්‍රත්‍ය හොයාගෙන යනකොට පස්සේ හම්බෙනකොට පස්සේ ප්‍රත්‍යයෙන් වේදනාව හම්බෙනකොට ඒ වේදනාවට නැවත මම කියලා ආරෝපණය කරගෙන අර මානසිකාර්යය යෙදෙන්නේ මොකද සම්මාදිට්ඨිය දර්ශනයකට යමු වෙලා. සම්මාදිට්ඨිය කියන්නේ පටිච්චසමුප්පාද දර්ශනේ. ඒක හුදු වචන මාත්‍රයක් විතරක් නෙමෙයි. අපි අද බලන්න සැප දුක් අදුක් මොසක වේදනාවක් එන තැනදී ආ මේක ස්පර්ශයෙන් කියලා ලේබල් කරලා අතහරින තරමටම අපි අපේ ජීවිතයේ මේ තමන් සතුටු කරගන්න සක්කාදිට්ඨි වැඩෙන ප්‍රතිපදාවකට යමු වෙනවා. ස්පර්ශයෙන් වේදනාව හටගත්තා කියලා අපට හම්බෙච්ච සැප දුක දුක්ඛම සුඛ ලේබල් කරාට ප්‍රායෝගිකව දර්ශනයකට යන්නේ නැහැ. සැප දුක දුක්ඛම සුඛ හොයන වැඩපිළිවෙල බුදුරණවහන්සේ තිඹරුක සූත්‍ර, තිත්තායතන සූත්‍ර මේව හැම එකම පැහැදිලි කරන්නේ. මුළු පහත් පටිච්ච සමුප්පාදයම හොයන්නට ඕනේ. මුළු මහත් පටිච්ච සමුප්පාදයම හොයාගෙන යද්දී නුවණට දර්ශනයක් වෙනකොට තමයි මේ සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව නিত্য සැප ආත්ම කියලා පාදක වෙච්ච කරුණ මතයි ගොඩ නැගුණේ. මෙහෙම කතා කරනකොට තව කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ සැප දුක අදුක්කම සුඛ වින්දේ නැද්ද? රහතන් වහන්සේලා වින්දේ නැද්ද? දැන් බලන්න බොජ්ජංග පිරිත් ආදී තුලදී ඒ වගේම තව බුදුරන් වහන්සේ ලෝකයේ දිහා බලනකොට මේ සැප දුක අදුක්කම සුඛ වින්දා. එතකොට එහෙනම් මේ සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව ගොඩනැගිලා තියෙන්නේ. එහෙනම් බුදුරන් වහන්සේ රහත් වෙලා නැහෙනේ. මේ කියන විදිහට රහත් වෙලා වෙන්න බෑනේ කියලා හාස්‍යජනක තර්ක දාන්න පුළුවන්. මොකද හේතුව මේ සැප දුක අදුක්කම සුඛ කියන කාරණාව ගොඩ නැගුණින් පින්වතුනි සත්‍යන දකින්න පදනමට ලෝකයට බුදුරයන් වහන්සේ රහතන් වහන්සේ ලෝකේ පණවපු රහතන් වහන්සේ ගැන අපි මේ කතා කරන්න යන්නේ පුතඥයාට ලෝකේ හම්බවෙච්ච රහතන් වහන්සේ පිළිබඳව ලෝකයට විග්‍රහය ලෝකයට විග්‍රහයේදී විග්‍රහ කරන පర్యాయදී බුදුරන් වහන්සේ ඔය ජහංගාදී දේශනා තුළ විග්‍රහ කරලා පෙන්නනවා මේ සැප දුක දුක්ඛම සුඛ නැත්නම් මේ දුක ලැබපු හැටි. හැබැයි පින්වතුනි බුදුරණවහන්සේ මම මේ දුක ලැබුවේ ස්පර්ශයෙන් කියලා විග්‍රහ කරන්නේ නැහැ. මේ පටිච්චසමුප්පාද න්‍යායක් එකට දාලා පෙන්වන්නේ නැහැ. අවිද්‍යාව නැති වෙච්ච ස්පර්ශයකින් මම මේක විඳින්නේ කියලා දාලා පෙන්වන්නේ නැහැ. නමුත් අපේ තියෙන මෝඩකම අපි කැමති සක්කාය දිට්ඨියෙන් සතුටු වෙන්න මට ධර්මයේ තේරුණා කියලා. ඒ තේරුණා කියලා සතුටු වෙන්න තියෙන සක්කාය දිට්ඨියේ තියෙන යුක්ත බවත් එක්ක අනේ අපි තේරුම් ගන්නවා රහතන් වහන්සේටත් මේ ස්පර්ශයෙන් වේදනාව තියෙනවනේ. ස්පර්ශපත් වෙන්නේ මේ වේදනාව අපි හිතන්නේ අපට දැන් ස්පර්ශපත් වෙන වේදනාව තේරෙනවා කියලා. එච්චරට අපි අඥානයි. එච්චරට අපි සක්කාය දිට්ඨියෙන් යුක්තයි. ඒ නිසා අපි හිතනවා නේ මට දැන් මේක තේරෙනවා කියලා මමම සතුටු වෙන්න සක්කාය දිටියෙන් සතුටු වෙන්න වෙන දෙයකින් නෙමෙයි හැබැයි ධර්මය පාදක කරගෙන සක්කාය දිටිය වර්ධනය කරගන්න හරිය කැමති ධර්මයේ මුල් කරගෙන නව බුදුරජාණන් වහන්සේගේ දේශනාව තුලින් තමන්ට පහරක් වදින විදිහේ ප්‍රතිපදාවක් මේ තුල හම්බෙනවා කියලා හිතන්න කැමති නෑ එතකොට එහෙනම් බලන්න මේ වේදනාව බුදුරන් වහන්සේ පටිච්චසමුප්පාද දර්ශනයත් එක්ක කතා කරනකොට වේදනාව කොහොමද කියලා හොයාගෙන යනකොට අන්න චක්කු සම්පස්සජා වේදනාව චක්කු සම්පස්සේ සෝත සම්පස්සේ ගහන සම්පස්සේ ජීවන සම්පස්සේ කාය සම්පස්සේ මනෝ සම්පස්සේ ගතගත දෙයක් තමයි සම්පස්සජා වේදනාව. මොකද එතකොට හේතුඵලයේ විග්‍රහ කරනකොට පුජ්‍යලයාගේ කෘත්‍යයකට මේක අදාළ නෑ. අන්න පුජ්‍යලයේ ගොඩ නැගෙන්නේ නෑ. පුජ්‍යලයාගේ කාර්යයක් අදාළ වෙන්නේ නෑ. ඒක වැරදි කියලා හම්බ වෙන්නේ. එහෙනම් පුජ්‍යලයේකුගේ සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛට්ටානීය වශයෙන් පුජ්‍යලයාගේ හිත හසරවීම ගාන ප්‍රඥප්තියේ හිස් බවක් නේද හම්බ වෙන්නේ. ඇයි මේක මේ ධර්මයට යොමු වෙන්න කල්පනා කරන්නේ නැත්තේ? ඇයි මෙච්චරට මේ සක්කාදිට්ඨිය වර්ධනය කරගන්න ප්‍රතිපදාවකට යොමු වෙන්න හදන්නේ? එච්චරට මේ ලෝකයේ ස්වභාවය සසර පැවැත්මට යොමු වෙලා තියෙන්නේ. එතකොට මේ ස්පර්ශය ප්‍රත්‍යයෙන් වේදනාව මේ චක්කු සම්පස්සජාති වේදනා කාය හය විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට මේ වේදනාවෙන් තණ්හාව මම හිතන්න අපි කලින් සැරේ කතා කරා වේදනාවෙන් තණ්හාව හටගන්න විග්‍රහය පටිසමුපාදයේ තියෙනවා තණ්හාවෙන් වේදනාව හටගන්න විග්‍රහය සාමාන්‍යයෙන් අපට ලෝකයේ හම්බ වෙන පරයයන් හම්බ වෙන ආර්ය සත්‍ය විග්‍රහයත් එක්ක ඒක මෙහෙම හම්බ වෙන කාරණාව සැප දුක දුක්ඛම සුඛ කියන එක වේදනාව තණ්හාවෙන් පත් වෙලා හටගන්න කාම භාව විභව තණ්හා එක නමුත් සැප දුක් අදුක්කම සුඛ විග්‍රහ නොවන නැත්නම් ඒක නොයෙදෙන පුජ්‍යලයකගේ හිත හැසිරෙන විග්‍රහයත් එක්ක ඒ දුන සැප දුක් අදුක්කම සුඛ පටිච්චසමුප්පාද දර්ශනයේදී පුජ්‍යලත්වයේ ඉක්මන තැනදී චක්කු සම්පස්සජාදී වේදනා තුලින් කුරු ගැන්වෙන ධර්මයේ තුලින් උයි ඒ සතුටින් පිළිගැනීමෙන් ලෝකයේ අන්න මේ ප්‍රශ්නේ අරුබුදේන බව අපි කලින් සැරේ සාකච්ඡා කරන්නට යෙදුණා. එතකොට එහෙනම් දැන් මේ ස්පර්ශය පිළිබඳ හොයන්න වෙන වේදනාව තේරුම් ගන්න. දැන් අපට නම් සාමාන්‍ය සැප දුක දුක්ඛම සුඛ තේරෙනවා. ඉතින් ඕකට තමයි අපි ගොඩක් වෙලාවට මේ හැම ප්‍රශ්නයක්ම අපි තුල හට අරන් අපි සක්කා දිට්ඨිය වර්ධනය කරගන්න යන්නේ. මේ සැප දුක දුක්ඛම සුඛ මේ පටිසමුපාදයට ඔබවලා අපි යන්නේ හිතනවා බුදුරණවහන්සේට විද්‍යාවෙන් තොරව ස්පර්ශයක් තියෙනවා කියලා. බුදුරන් වහන්සේ කොතනකවත් දේශනා නොකරපු දෙයක් අපි දාගන්නවා. අපි කල්පනා කරනවා. අපි හිතනවා ඇයි අපි කැමති සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. ඉතින් එහෙනම් බලන්නට ඕන මේ ස්පර්ශයෙන් ස්පර්ශජා වේදනා සැප දුක් උපේක්ෂා නෙමේ පුජ්‍යලයේක් ගොඩනගෙන්නේ නැති පුජ්‍යලියාගේ ආරෝපණයේ ඉක්මවන ප්‍රතිපදාව. මෙන්න මේ වේදනාවට පත්‍ය ස්පර්ශය මේ පටිච්චසමුප්පාද දර්ශනේ ඔබ මම නිතරම හිතන්න ඕන කාරණාවක් තියෙනවා පින්වතුනි පටිච්ච සමුප්පාදය කියන්නේ විතරකයක් පමණක් කල්පනාවක් පමණක් නොව යෝනිසෝ මනසිකාරය කළ යුත්තක් හැබැයි නිවැරදි වීම දර්ශනයක් එහෙනම් මේ දර්ශනයේදී දර්ශනියත් එක්කයි මේ හම්බ වෙන්නේ. අන්න ඒකයි සම්මාදිට්ඨි සූත්‍රවල හිම් පැහැදිලි කරන්නේ එයා සෝතාපන්නයි කියලා. ස්පර්ශයෙන් වේදනාව හටගත්ත කියලා දැක්කම සෝතාපන්නයි. එතකොට අපි අපි දාන සියලු කල්පනා අපට හම්බ වෙනවා නම් ස්පර්ශයෙන් වේදනාව කියලා ඔය අපට තේරෙන විදිහට ඔය සැප දුක් දුක්ඛම සුඛටත් මෙයයි හේතුව. ඉතින් අපි කොච්චරනම් අඥානද සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න කැමැත්තත් එක්ක. අපි එච්චරට හිතනවා අපට තේරෙනවා කියලා. දැන් අපි බලමු ස්පර්ශය පිළිබඳව. ස්පර්ශය තමයි ඇස ස්පර්ශය, කන ස්පර්ශය, නාසය, දිවේ, කය, මන ස්පර්ශය. මෙන්න මේ ස්පර්ශයට ප්‍රත්‍ය ස්පර්ශය කියන්නේ මොකද්ද කියන එකත් හොයාගෙන යන්න නම් ප්‍රත්‍ය හොයන්න වෙනවා. ස්පර්ශය කියන්නේ ඇස රූප විඥාන එකතු වීමට කන ශබ්ද විඥාන එකතු වීමට නාසය ගන්ධ විඥාන එකතු වීම දිව රස විඥාන එකතු වීම කය පහස විඥාන එකතු වීම මන දම මන විඥාන එකතු වීම. ඔකට කියනවා ස්පර්ශය. අද ඔක කතා කරනකොට ගොඩාක් අය හිතන්නේ අනේ මට ඔක තේරෙනවා මම දන්නවා. මට ස්පර්ශයෙන්ුයි මේ හම්බෙන්නේ කියලා තේරෙනවා කියලා ගොඩක් අයට නම් හිතෙන්නේ. මොකද එච්චරටම කැමති මම හරි කියලා ගන්න එච්චරටම කැමති සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. එච්චරටම කැමති සසර යන්න. මොකද හේතුව අපි මේ අවිද්‍යාවෙන් යුක්ත ගමන යන නිසා. බලන්න අපට ස්පර්ශය තේරෙනවද කියලා. අපි ස්පර්ශය කියලා තේරුම් ගත්තේ මගේ ඇහැයි රූපයයි විඥානය එකතු වීමෙන් හටගත්ත දෙයට මගේ කනයි ශබ්දයයි විඥාන එකතු වීම මගේ කන සහ බාහිර ශබ්දය විඥාන එකතු වීමෙන් හටගත් දෙයට හැබැයි මේ ස්පර්ශය තේරුණා නම් සලායතන ප්‍රත්‍යයෙන් කියලා ස්පර්ශය හරියට හම්බුණා නම් එයාට තේරෙන්නේ මම කියන කාරණාව වැරද්දනේ නමුත් අපට හම්බුනේ ස්පර්ශය නිරවුල් කරගන්න වෙන තැනදී මගේ කනයි බාහිර ශබ්දයයි එකතු වීමෙනුයි විඥානයයි එකතු වීමෙන් ස්පර්ශය වුණා කියලා කොච්චර වැරද්දක්ද බුදුරණවහන්සේ දේශනා කරන පරයය තියෙන්නේ මගේ කන නෙමෙයි. අපට මගේ කන හම්බුනේ. අපි මගේ කන හම්බෙලා මේක මගේ නෑ කියලා දාගන්නවා. අපට හම්බුනේ මගේ හැ. මගේ මන මගේ මනයි බාහිර අරමුණයි විඥාන එකතු වීමෙන් ස්පර්ශය. බුදුරණවහන්සේ විග්‍රහ කරේ මන දමන විඥාන එකතු වීමට. අසරූපස්ස විඥාන එකතු වීමට. අපි පැත්තක ඉඳලා බලන්න උත්සාහ කරනවා. හැබැයි මම ඉඳගෙන දැන් අපි ප්‍රායෝගික කරන්න හදනකොට අපි සමහරවිට අපි බෙදලා බලනවා. ආ මේ මගේ නැති හැදිනවා. හැබැයි අපට හම්බෙලා නැහෙනි මගේ නැති මගේ නැති හැක් මම වෙනගෙන මේ ඉන්නේ කියලා. මගේ නැති හැක් මම මගේ මනින් වෙනගෙන ප්‍රායෝගික අවස්ථාවට යොමු වෙලානේ අපි විතරකයකින් අපි අර මම හරි කියලා දෙන්න කැමති හැම වෙලෙම. මගේ ඇහැ මගේ නෙමෙයි කියලා මගේ මනට හම්බෙලා. මගේ මනයි ධම්ම විඥානය එකතු වීමෙන් ඇතිවෙච්ච වර්තමාන ප්‍රායෝගික අවස්ථාවෙන් මේ ඇහැ මගේ නෙමෙයි කියලා කල්පනා කරනවා. මේ කල්පනා කිරීමක් විතරයි. මොකද අපි හරිය කැමති අනේ මට මේක තේරෙනවනේ කියලා සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. එච්චරට කැමති. එච්චරට මේ සසරට බැඳිලා තියෙන්නේ. අර බල්ලා කණුවක දංගලෙන් බැඳිලා කණුව තියෙන වටේ දංගලේ දිගට විතරයි යන්නේ වගේ. අපි හැමෝම කැමති සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. මේ සක්කාය දිට්ඨියට බැසගෙන වාසය කරන්න පංච උපාස්කන්ධයට ගිලගෙන ඉන්න. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාස්කන්ධේ සතුටින් පිළිගන්න ඒක නිවැරදි බව ගන්නේ මම බව ගන්න හරිය කැමතියි. දැන් අපි ඇහැට පේනකොට ආමේ ඇහැස රූප විඥාන එකතුන මගේ නැති ඇහැක් එකතු වුනේ. හැබැයි අපට හිතුනේ මගේ වූ මනදම මනෝ විඥාන එකතු වීමෙන් හටගත්ත පංචපාස්කන්ධේ මම කියලා ගත්ත නිසා කියලා අපි හිතන් අකමැති. අපි හිතන් අකමැති මට පහරක් වදින විදිහට. බලන්න අපේ සක්කාය දිට්ඨිය වැඩෙන වැඩිල්ල. මේකට අපට පාදක කරුණු ගොඩාක් එකතු කරගන්න ඕනේ බුද්ධ දර්ශනය තුල බුදුරජාණන් වහන්සේගේ දහම තුල. ඒ තමයි පින්වතුනි දැන් මේ ස්පර්ශේ දැන් ස්පර්ශය අපට හම්බුනේ සැප දුක අදුක්කම සුඛ වේදනායක සංඥාව විඥාන මේ ඔක්කොම අපට ප්‍රකටව හම්බෙච්ච දේවල්. බුදුරජාණන් වහන්සේ ධාතු නානත සූත්‍රයක පැහැදිලි කරනවා මේ රූප සංඥා රූප සංචේතන රූප විතක්ක දැන් මේ ඔක්කොම හටගන්නේ චක්කු සම්පස්සේන්නේ මේ රූප සංඥා ආදී මේ රූප විතක්ක ආදී දේ නිසා රූප සම්පස්සයකුත් හට ගන්නවා රූප සම්පස්සයක් චක්කු සම්පස්සජ වේදනා වශයෙන් රූප සම්පස්සජ වේදනා මේ රූප සම්පස්ස එක්ක දැන් අපි මේවා දන්නේ නැහැ අපි බුදුරන් වහන්සේ විග්‍රහ කරපු දේ තුලින් අපේ සක්කාය දිට්ඨිය කඩා ගන්න දඟලන්නේ නැතුව අපි හැම වෙලෙම අපි දන්න පොඩ්ඩකින් හරි කැමති යන්නේ බුදුරජාණන් වහන්සේ කියපු දේ මට තේරෙනවනේ කියලා සක්කාය දිට්ඨිය වර්ධනය කරගන්න. මේ රූප සම්පස්සයක් විග්‍රහ කරනවා. අපට හම්බෙලා තියෙන්නේ මොකද්ද? අපි මේ චක්කු සම්පස්සේ මේ චක්කු සම්පස්සෙන් වේදනාව කියලා මේ දාගත්තේ. දැන් සැප දුක නැතුව අපට අදුක්කම සුඛ හම්බ වෙනවනේ අපට හිතෙන්නේ අදුක්කම සුඛ උපේක්ඛට්ටානියං රූපං උපවිච්ඡරති කාරණාවට අපි ඕක මේ සැප දුක හම්බ නැති නිසා ඕක අපට හිතෙන්නේ ආ අපි දැන් ওই දෙකෙන් තොරව මේ චක්කු සම්පස්සජා වේදනාවක් තමයි මේ තේරෙන්නේ කියලා හිතෙනවා. නමුත් උපේක්ඛට්ටානියං රූපං උපවිච්ඡරති වෙලා තියෙන්නේ. ඒ තමයි මේ දැකපු රූපයක් ඇති බව හම්බෙච්ච රූපේ සැප දුක අදුක්කම සුඛ වෙනකොට විදියට හිත හසුරුවලා අන රූප සම්පස්සයක් එක ගිහිල්ලා රූප සම්පස්සය තුලින් පුජ්‍යලයේ පුජ්‍යලයට එක්ක හම්බෙච්ච නැප දුක දුක්ඛම සුඛ වේදනාවකට ගිහිල්ලා මේ පටිච්චසමුප්පා දර්ශනය චක්කු සම්පස්සජා වේදනාව චක්කු සම්පස්සෙන් හටගත්ත කියන එක නෙමෙයි බලන්න එහෙනම් මේ විග්‍රහය බුදුරණවහන්සේ පෙන්නපු විග්‍රහය චක්කු සම්පස්සය කියන්නේ මොකද්ද? මේ රූප සම්පස්සයට නෙමෙයි චක්කු සම්පස්සය කියන්නේ. අපි හැම වෙලෙම ඉන්නේ චක්කු සම්පස්සේ තේරුම් ගන්න නුවණක නිමි. පින්වතුනි චක්කු සම්පස්සේ තේරුම් ගන්න නම් අනිවාර්යෙන් චක්කායතනෙ හම්බ වෙන්නට ඕනේ. දැන් චක්කු සම්පස්සජා වේදනාව තේරෙන්නේ චක්කු සම්පස්සේ හම්බ වෙන්නට ඕනේ. චක්කු සම්පස්සේ තේරෙන්න චක්කුව හම්බෙන්න ඕනේ චක්කායතනෙ. චක්කායතනෙ ඇති තැනයි චක්කු සම්පස්සේ ඇති වෙන්නේ. චක්කායතනෙ නිරුද්ධ වීමෙන් චක්ඛායතනේ නැත්තම් චක්කු සම්පස්සේ නැහැ. අද අපි චක්ඛායතනේ තියාගෙන අපි හැබැයි සමහරලාවට චක්කු සම්පස්සේ නැහැ කියනවා. ඒ කියන්නේ අපට මේ ආයතන ක්‍රියාකාරීත්වය හරියට හම්බෙලා නැහැ. මම ඔකට පුංචි උදාහරණයක් දේශනා පැහැදිලි කරන්න. මහා අත්තිවදෝම සූත්‍රය දේශනා කරන ඕන අපට හිතන්න කරුණු ගොඩක් තියෙනවා. මහා සාරිපුත්‍රයන් වහන්සේ පෙන්වා දෙනවා ඇස ඇස රූප ඇසේ විඥාන විග්‍රහ කරන්නේ. ඇස ඇතිතන රූප ඇතිතන සමන්නාහාර යොමු නැත්නම් විඥාන පාතභාව නැතිමුත් ස්පර්ශයක් සිදු වෙලා පංචීපාස්කන සකස් වෙන්නේ නැහැ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ විග්‍රහ කරලා පෙන්වන මහා ආර්ථිපදෝප සූත්‍රයේ. ඇස තියෙනවා රූපේ රූපයත් ඇවිල්ලා සමන්නාහාර නැත්තම්. පටිච්චසමුප්පාදේ කතා කරනකොට සලායතන ඇතිතන ස්පර්ශය තියෙනවා. සලායතනය තියෙනවා නම් ඇස තියෙනවා නම් ස්පර්ශය තියෙනවා. ස්පර්ශයේ ඇස තිබිලා රූපෙ තිබිලා විඥාන පාතභාවයක් සිදු නොවුනොත් ස්පර්ශය නැහැ කියලා විග්‍රහය. ඔන්න බලන්න අපි වැරදියට තේරුම් ගන්න ගියොත් අපි කොච්චර අවුලකට යනවද? පටිච්චසමුප්පාදයේ ඇස ඇතිතැනම ස්පර්ශය තියෙනවා. ස්පර්ශ හේතුව ඇස එහෙනම් අතන විග්‍රහය ගැන කොච්චර දෙයක් අපට හිතන්න තියෙනවද? ඒ විතරක් නෙමෙයි. ඇසට හේතුවත් විඥානයේ බව පටිසමුපාදයේදී හම්බ වෙන්නේ. නමුත් ද මහත්මදෝප සූත්‍ර විග්‍රහය යනකොට අපි ගන්නෙ මොකද්ද? ඇස තියෙනවා රූපේ තියෙනවා. ඊට පස්සේ විඥානේ. ඊට පස්සේ ස්පර්ශය. විඥානේ ඇතිතන චක්කායතනයට ප්‍රති වෙන්නේ. එතනකොට පස්සේටපත් වෙනවා. චක්කු විඥානයේ ඇතිතනයි චක්කායතනයට ඉඩ තියෙන්නේ. විඥානපට්ඨේ නම රූපපට්ඨේ සලායතන. සලායතනයක් ඇතිතනම ස්පර්ශය තියෙනවා. ආයතනයේ කතා කරන සන ස්පර්ශේ නැහැ කියලා දන්න බෑ. මේ ලෝකයාට මේ කුළු ගන්නවන්ද මේ ස්පර්ශය කියලා කියන්නේ මොකද්ද කියන එක කුළු ගන්නවණ්ඩයි සාරිපුත්‍රයන් වහන්සේ මේක විග්‍රහ කරලා පෙන්නන්නේ. ලෝකයේ කෝණයට ඇවිදින්න ලෝකයේ කෝණේ ඉන්න කෙනාට ලෝකෙන් ඈතර වෙන මඟ කුළු ගන්නලා පෙන්වන්න විග්‍රහ කරනවා. මේ අස රූපය කියලා ලෝකයේ පටිච්චසමුප්පාද දර්ශනයෙන් තොරව මේ ලෝකේ විග්‍රහයකට ඇවිදින්න කතා කරනවා. අන්න විඥාන ක්‍රියාකාරීත්වයයි පාදක කරලා පෙන්වන්නේ පස්සයට. එතකොට බලන්න අන්න පරිසම්පාද ගැලපෙනවා. විඥාන පාතු භාවේ. විඥාණයට ආහාර වෙලා තියෙනවාන සමන් ආහාරය වල විඥාණයට ආහාරය මොකද්ද? අවිජ්ජා සංකාර. අන්න අවිජ්ජා සංකාර පත්‍යෙන් විඥාණය ඇතිවෙච්ච තැන මොකද වෙන්නේ? ස්පර්ශය සිදු වෙනවා. එහෙනම් එතන ස්පර්ශය සිදුවන්නේ මොකක් එක්කද? සලායතනයක් එක්ක. එතනදී සලායතන ක්‍රියාකාරීත්වය තියෙන්නේ. පටිච්චසමුප්පාද දර්ශනේ. ඇස රූප ඇසේ විඥානීය කියලා අපි එච්චරට බෙදාගත්තේ පින්වතුනි මේ අපට තේරිච්ච ස්පර්ශය කියලා මේ කුළු ගන්න පුදේ විතරයි. ඒ කියන්නේ මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පුතඥයට විග්‍රහ කළා පෙන්නනවා මේ ස්පර්ශය කියන්නේ මොකද්ද කියලා කුළු ගන්නන්නේ. අන්නේ පුතඥයට තේරෙන මාත්‍රම විතරයි මේ ස්පර්ශය හම්බ වුනේ. ඉතින් ඒ ස්පර්ශය හම්බ වෙලා ඒක අනේ මේ පටිච්චසමුප්පාද දර්ශනයයි මේ තියෙන්නේ කියලා හිතනවා. හැබැයි පටිච්චසමුප්පාද දර්ශනය නම් සලායතනයේ තියෙනවා නම් පස්සේ තියෙන්නට ඕනේ. සලායතනයේ තියෙන විඥානය. නමුත් පුතඥයට තේරෙන්නේ සලායතනයට විඥානය ඇති වුණාමයි ස්පර්ශය සිදුවන්නේ කියලා. පුතඥයට තේරෙන්නේ. ඔන්න ඕක තමයි රහතන් වහන්සේට ස්පර්ශය තියෙනවා කියලා ආසාවෙන් තොර ස්පර්ශය තියෙනවා අවිද්‍යාවෙන් තොර ස්පර්ශය තියෙනවා කියලා පුතඥයන තේරෙන විග්‍රහයක් දෙන්න හදනවා ඇයි මෙහෙම යන්නේ සක්කාය දිට්ඨිය සක්කාය දිට්ඨියට යොමු වෙලා දහම නෙමෙයි හරි මමයි හරි දහ බුදුරන් වහන්සේට නෙමෙයි තේරෙන්නේ මටයි තේරෙන්නේ මේ බුදුරන් වහන්සේ කියපු කාරණාව ඔස්සේ තමන් වැරදි කියලා නෙමෙයි හම්බෙන්නේ. හැම වෙලෙම හම්බෙන්නේ මම දන්න දෙයට ධර්මය හරි. මම දන්න දෙයට ධර්මය හරි. නමුත් දර්ශනීයට යන්නේ ධර්මයට නෝ මම වැරදි කියලා. අද අපි ගන්නේ මම දන්න දේට ධර්මය හරි. බලන්න මේ සමාජෙ කොහෙද යන්නේ? විමුක්තියක් ලැබෙයිද? සක්කාය දිට්ඨියක් ප්‍රහාණය වෙයිද? තාම සසරම සමහරලාට මෙහිම කතා කරනකොට එච්චරටම මේ සක්කාය දිට්ඨිය ප්‍රබල බවත් එක්ක සමහර අයට හිතෙනවා දුකක් අසහනයක් හැබැයි ඥාන අනුවිත කෙනාට නුවණින් යුක්ත කෙනාට ධර්මයේ දකින්න අවශ්‍ය කෙනාට මේ සක්කාය දිට්ඨිය දුරෙන් ප්‍රතිපදාවක් හම්බෙන කෙනාට නම් අන්න යාට හම්බ වෙන්නේ මේ ධහම දැකීමට යන මගක් අනික් කෙනාට ඒක නෙමෙයි හම්බ වෙන්නේ එහෙනම් බලන්න මේ ස්පර්ශය තේරුම් ගන්න කොච්චර නුවණක් ඕනද මේ අසරූප විඥාන එකතු වීම කියන කාරණාව තේරුම් ගන්න කොච්චර නුවණක් ඕනේද? අපි මේ ලේබල් කරන එකක් නෙමෙයි අසරූප විඥාන එකතු වීම කියන්නේ. අසරූප විඥාන එකතු වෙච්ච තැන ස්පර්ශය තියෙනවා. අසරූප විඥාන එකතු වීමෙන් හටගත්ත මේ ස්පර්ශයෙන් තමයි වේදනාව චක්කු සම්පස්සජා වේදනා කියන කාරණාව හම්බ එතකොට එහෙනම් මේ අසරූප විඥාන එකතු වීම කියන කාරණාවේදී ආයතනයේ සලායතනයේ සලායතනයේ ප්‍රත්‍යක් බවට හම්බ වෙනට ඕන ස්පර්ශය තේරුම් ගන්න. දැන් ඊතර සලායතනේ හොයාගන්න විඥානය අවශ්‍යයි නේද? විඥානය ඇති තැනයි සලායතන කතා වෙන්නේ. දැන් මහානිදාන සූත්‍රය ගත්තොත් සලායතන කතාව නොකර සම්පූර්ණයෙන් කතා කරනවා. නාම රූපේ පත්‍යයෙන් පස්සේ කියලා. මේ හැම එකම බුදුරණවහන්සේ දීලා තියෙන්නේ මේ ධර්මයේ විග්‍රහ කරලා පෙන්නලා තියෙන්නේ තමන්ගේ අවුල නැති කරගන්න මිසක් තමන්ට තව දන්න දැනුම් ගොඩක් එකතු කරගන්න නෙමෙයි. ඔය හැම දෙයක්ම අපි අහනකොට අහනකොට මම වැරදි, මට තේරිච්ච දේ වැරදි, මගේ කෝණි වැරදි කියන කාරණාවටම යනවනම් විතරයි පින්වතුනි. මේ බුදු කෙනෙකුගේ ධර්මයේ කෙනෙකුට හම්බෙලා තියෙන්නේ. නැත්තම් තව විෂයක් ඉගෙනගෙන. විෂය තමයි තේරෙනවා. විෂය ගැලපෙනවා. එච්චරයි. ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය දුරු වෙන ධර්මයක් නෙවෙයි හම්බෙලා තියෙන්නේ. මේ ධර්මයේ තුලදී හොඳට බලන්න. මේ විග්‍රහ තුලදී කොහෙන් හරි Taman ගත්ත දේ වැරදි කියලා හම්බෙන්න ඕනේ. හැම වෙලෙම සක්කාය දිට්ඨියට පහරක් වදින්න ඕනේ. එතනදී දර්ශනයට යන්නේ. එහෙනම් අපි බලන්න ස්පර්ශය ගැන කොච්චර හොයන්න තියෙනවද? මන දම් මනෝවිඤ්ඤාණ එකතු වෙලා තමයි අපි ස්පර්ශයක් ගැන කල්පනා කරේ. නාම රූපයක් ගැන දාගත්තේ. ඊළඟට අපිට මේ සත්‍ය වශයෙන් හම්බ වෙන දේ දැන් අපි ඔක්කොම පැත්තකින් තියමුකෝ. අපේ මේ කල්පනාව සත්‍ය වශයෙන්ම කෙනෙකුට හම්බ වෙනවා කියලා හිතන්නකොන් ස්පර්ශයෙන් සැප දුක්ඛ දුක්ඛම සුඛ වේදනාව කියලා. නාම රූපයෙන් විඥානය කියලා සත්‍යෙටම හම්බෙනවා. ඒ සත්‍ය අවිද්‍යාවෙන් නිමෙජ තියෙන්නේ. ඒත් තියෙන අවිද්‍යාවෙන්. සත්‍යයක් තියෙන්නේ අවිද්‍යාවෙන්. එතකොට එහෙනම් සත්‍ය හම් වෙනකොටම හම් වෙන්නේ බොරුවක් මත ගොඩනැගිච්ච දෙයක්, අවිද්‍යාවෙන් හම්බෙච්ච දෙයක්. එහෙනම් අනිත් දේවල් ගැන කතා කරන්නවත් දෙයක් නැහැ. සත්‍ය තියෙන්නේ අවිද්‍යාවේ මෝඩකමට. එතකොට ඒ සත්‍ය ඉක්මවීම තමයි මේ පටිච්චසමුප්පාද දර්ශනේ ඉක්මීම තමයි නිවීම කියන්නේ. එහෙනම් මේ අපට මේ හම්බ වෙන දෙයකට ලකුණක් දීගෙන තියනවාද? දැන් අපට මොන දැන් නාම රූපයේ විඥානයේ ස්පර්ශ අපි දැන් මේකට මේක අපි ලේබල් කරලා අපට අර බොරුවකින් ගොඩනැගිච්ච දෙයක් කියලා නෙමෙයි හම්බෙන්නේ. ඇත්ත දෙයක්. අපි එච්චරට කැමතිද වේදනාව සංඥාව සංඛාරය. මෙන්න මේ කරුණු ටිකට මට තේරෙනවා කියලා ඒ ඒ නම් කිරීම උදන්න. හැබැයි ප්‍රායෝගික අර්ථය වේදනා සංඥා චේතනා මේ වගේ අර දියබුලක් මිරිගුවක් කෙසෙලරටුවක් මායාවක්. ප්‍රායෝගික අර්ථයක ඒ ප්‍රායෝගික අර්ථය හම්බෙනවා නම් ඒකෙන් හතර වෙන්න පුළුවන්ද? ඒකෙන් හතර වෙන්න බෑ. ඒ ප්‍රායෝගික අර්ථය මිරිකුවක් කෙසෙල් අරටුවක්, මායාවක්, දේවපුලක්, පෙනගුලියක් ප්‍රායෝගික අර්ථේ. එතකොට මේ ප්‍රායෝගික අර්ථයකට හම්බ වෙන්නේ කුමක් එක්කද? අවිද්‍යාව එක්ක. දැන් අපි රහතන් වහන්සේ විදින සැප දුක දුක්ඛම සුඛ වේදනාවට අපි ඒක ඒ අපි හිතමු සැප වේදනාව අපි ඒක දෙන්නේ අර ඒ වේදනාව හඳුනා ගැනීම මිරිගුවක් කියන එකත් එක්කද? ඒ වේදනාව හඳුනා ගැනීම දියබලක් කියන එකත් එක්කද නෑ අපට හම්බෙන්නේ අපි ලේබල් කරපු අවිද්‍යාවක් නැතුව ස්පර්ශය කියන එක හටගත් අවිද්‍යාවෙන් තොරව මේ ධර්මයේ එච්චරටම මේ මිනිස්සයා වරද්දවාගෙන සක්කාය දිට්ඨියට යන්න හදනවා මේ බුදුරණවහන්සේ කුළු ගන්නලා පෙන්වන අර්ථය ගන්නෙ නෑ ඒ අර්ථය එන විදියට සක්කාය දිට්ඨිය කැඩෙන විදියට ඒක එන්නේ නෑ ඒ නිසා අපි බලන්නට ඕනේ මේ ධර්මයක් අපි ඉගෙන ගන්නේ මේ ධර්මයේ දැනගන්නේ අනේ මම බුදුරජාණන් වහන්සේගේ ධර්ම දන්නවා කියන්නේ නෙමෙයි සක්කාය දිට්ඨිය කැඩෙන්න කියලා හොඳට මතක තියාගන්න ඕනේ වෙන දෙයකට නෙමෙයි පටිච්චසමුප්පාද ඉගෙන ගන්න ආර්ය සත්‍ය ඉගෙන ගන්න පංචීපාස්කන්ධය ඉගෙන ගන්න අනේ මට හොඳ දැනුමක් තියෙන බව ඉදිරිපත් වෙන්න නොවේ සක්කාය දිට්ඨිය කඩා ගන්න. එහෙනම් ඔබටත් මටත් මේ දේශනාවේදී සාකච්ඡාවේදී ශ්‍රවණයේදී වෙන්නට ඕනේ මොකද්ද? සක්කාය දිට්ඨිය කැඩෙන දෙයක් හම් වෙන්නට ඕනේ. මම වැරදි දෙයක් හම් වෙන්නට ඕනේ. ඔන්න ඔතනදී නේද අපට ධර්මය හම්බුණා කියන්නේ. අද ඒක අමතක වෙලා අද සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවකට මේ දර්ශනයකට ධර්මයේ තියෙන්නේ කියලා අමතක වෙලා අනේ තමන් ලකුවට දන්නවා කියන කාරණාවක් ඉස්මතු වෙන්න තමන්ට තේරෙනවා කියලා ඉස්මතු වෙන්නටයි කැමැත්ත තියෙන්නේ. එහෙනම් බලන්න ඕනේ මේ ප්‍රායෝගික වැඩපිළිවෙල අපේ ජීවිතයට යොමු කරගන්න යන තැනදී සක්කාය දිට්ඨිය කැඩෙන වැඩපිළිවෙලක් එක්ක දහම හම්බ වෙන දෙයක්. එතකොට නම් මේ ස්පර්ශය හොයනකොට සැප දුක් දුක් මේ චක්කු සම්පස්සජ ආදී වේදනා ටික හොයනකොට පස්සෙයි හම්බ වෙන්නේ. පස්සේ වෙනකොට ආයතනයි හම්බ වෙන්නේ. එහෙනම් යම් කිසි තැනක ආයතන තියෙනවා නම් එතන පස්සේ ඇති බව හොඳට තේරුම් ගන්න බුදු දේශනාවේ දේශනා කරන්න යන්නේ ඒක. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ හත්තිපද උපසූත්‍රයේ කුළු ගන්නනම පුතඥයට විඥානීය ක්‍රියාකාරීත්වය නැත්තම් මෙය හටගන්නේ නැහැ කියන එක. විඥානයයි ප්‍රබලව විග්‍රහ කරන්නේ. විඥාන පාතු භාවයෙන්නේ සලායතනයේට යොමු වෙන්නේ. එතකොට අපි නමුත් අර සලායතනයේ දාගෙනනේ මේ විඥානේ දාගන්න හදන්නේ. දැන් ඇස ඇතිතන රූප ඇතිතන විඥාන පාතු භාවය. එතකොට මේ අපිට අපි කැමතිනේ කොටස් කරලා වෙන් වශයෙන් මුදකලා මේක තියන්න. ඒකත් එක තමයි අපට. අසරූප ප්‍රතිතන විඥානේ. අසරූප ප්‍රතිතන විඥානේ කියලා හම්බුනේ කොහොමද? විඥානේ චක්ක විඥානේ චක්ක විඥානේට ප්‍රත්‍ය වුණා අවිද්‍යා සංඛාර. එහෙනම් එතන අසරූප කියලා පැනවීම නැද්ද? මේ නාම රූප ක්‍රියාකාරීත්වයක් යෙදුනේ කුමකද? මෙන්න මේ කුළු ගන්නඳ මේ පෙන්වලා දෙන්න බුදුරණවහන්සේ හැමතැනම මේ විග්‍රහ පෙන්නනවා. ඒ විඥාන පාතුභාවය විග්‍රහ කරලා පෙන්නනවා. මොකද විඥානීය ප්‍රත්‍යක් තියෙනවා. ඒ තමයි අවිජ්ජා සංකාර. කය ඇත, වචන ඇත. මෙන්න මේ ඇත කියලා ගත්ත හැඟීම යමක් පදනම් වෙන්න ගත්ත හැඟීමනේ විඥාන පාතුභාවයේ තියෙන්නේ. එතනයි සලායතන ක්‍රියාකාරීත්වයේ තියෙන්නේ. ගත්ත හැඟීමත් එක්ක අවිද්‍යාව තුලින් දැන් උදාහරණයක් ගත්තොත් හත්තුපාදම සූත්‍රය උදාහරණයක් ගත්තොත් සංකේතනා සූත්‍රය හත්තුපාදම සූත්‍රය පැහැදිලි කරනවා අතක් ඇති තැන ඔසවන්නේ ඇතෙක් කියලා ගත්ත කල්ලි ඔසවන්නේ අපි අපට ඔසවීමත් එක්ක අත හම්බෙන්නේ නමුත් අස අත ඇති තැනයි ඔසවන්නේ කය ඇති තැනයි කාය සංකේතනාව තියෙන්නේ අන්න ඒකට අපිට ආයතනයේ කුළු ගන්නන්න පුළුවන් දැන් ඔන්න අපි ගත්තොත් මා බාලපඬි සූත්‍රය. ඉති අයංච කාය බහිද්දාච නාම රූපං ද්වයන් ද්වයන් පටිච්ච පස්සෝ සලේ වායතනං. එතකොට මේ අවිද්‍යාව වත්‍ය කරගෙන මේ ඉති අයංච කාය බහිද්දාච නාම රූපං මෙතන මේ මම සහ මගෙන් බාහිර කුළු කියන එකක් නෙමෙයි. ඔන්න අනාත්ම බව දර්ශනයේදී හම්බෙන දැක්ම. මම සහ මගෙන් බාහිර කියන එක නෙමෙයි. අපට හම්බෙන් මම සහ මගෙන් බාහිර කියන එක. එතකොට එහෙනම් බලන්න අපිට දැන් කොච්චර දෙයක් මේ ධර්මයේ තේරුම් ගන්න තියෙනවද කියලා. එහෙනම් මේ ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව කියන කාරණාව තේරුම් ගන්න ඒ කරා යොමු වෙන්න අපට හැම පැත්තම කල්පනා කරලා සක්කාය දිට්ඨිය කැඩීමේදී ඔය තේරෙන ඔය කාරණාව තේරෙන්නේ. සක්කාය දිට්ඨිය දුරු වීමට ඔය කාරණාව තේරෙන්නේ. සද්ධාරුචි අනුස්සව ආකාර පරිතක දිටිනිච්ඡානක්ඛන්ති ඉක්මවල. එතකන් තේරෙන්නේ. එහෙනම් ස්පර්ශය අසරූප විඥාන එකතු වීම. චක්කු සංපස්සය, මනෝ සංපස්සය මෙන්න මේ සංපස්සයෙන් සංපස්සජා වේදනා බව හම්බෙන්නට ඕනේ. එතකොට අපි මේ සම්පස්සයට හේතුව පස්සේ කල්පනා කරන්නට ඕන. එය සලායතන බව අපි කතා කරා. ඉතින් ඒ මේ පටිසමුපාද අංග එකින් එක ක්‍රමානුකූලව පත්‍ය වශයෙන් හම්බෙන හැම එකක්ම වෙනකොට ඒ හම්බෙන තැනදී මගේ දැනුමක් නෙමෙයි හම්බෙන්නේ සක්කායදිට්ඨිය කැඩීම. සක්කායදිට්ඨිය කැඩෙන තැනදී ඒ දර්ශනය සවිසුද්ධ වෙනවා. ඔන්න ඔය කාරණාව අපි හොඳට තේරුම් ගන්නට ඕනේ. ඉතින් අද සහ මේ පටිච්චසමුපාදයේ විග්‍රහය සම්බන්ධයෙන් මතුවන ගැටලු අපි පැය භාගයක කාලයක් නොඩිසිපාක් වගේ කාලයක් තියෙනවා සාකච්ඡා කරන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන් හොඳයි ඊට වසන්න සාචාර්යයන්ස මම කියන්නේ ලාම ලාම්බීර විග්‍රහයක් තමයි අපි සියලු දෙනාටම මේ සම්බන්ධයෙන් වෙන ප්‍රශ්න දැන් ඉදිරිපත් කරන්න අවස්ථාව මම හිතන්නේ ඊයේ සැරේ අපිට තිබ්බා මේ වංශේ කිව්වා අපිට මේ සැරේ තියෙන ප්‍රශ්න ටිකක් ඉදිරිපත් කරන්න කියලා ගිය වාරේ තිබ්බ දේශනාව සම්බන්ධයෙන් ඒ නිසා කරුණාකරලා දැන් පින්නතුන් තව මේ අවස්ථාවක් තියෙනවා ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න අහන්න තියෙනවා. අවසරයි සම්මාස අද කතා කරපු උත්තර ගැන මට ප්‍රශ්න දෙකක් තියෙනවා එකක් තමයි ස්වාමීන් වහන්සේ පැහැදිලි කරා එතන අර ඇස රූපය චක්කු විඥානය කියලා ගන්න තැන ඒක මගේ ඇහැ මගේ ඇහැ පිටුමුණ රූපය නෙවෙයි කියලා ඒ වුණාට ස්වාමීන් වහන්සේ දැන් මට තියෙන ප්‍රශ්නය ඇසක් ඇත රූපයක් ඇත්ත කියලා ඒ ඇති බව සකස් වෙනකොටත් එතන පුද්ගලත්වයක් ඇති වෙලා නේද ස්වාමීන් වහන්සේ මොකද ඇහක් තියෙනවා නම් කෙනෙක් ඉන්නවා කියන වගේ එකක් තේරෙනවා එතකොට ඒක මට තියෙන එක ප්‍රශ්නයක් අනිත් එක අර ස්වාමීන් වහන්සේ පංච උපාදානස්කන්ධයේ මේ ගැන කිව්වා අර රූපය මේ පෙළපිඩක් වේදනාව දීගුඩක් ආදී වශයෙන් එතකොට එතනින් අදහස් වෙන්නේ ඇත්තටම මේවා දේවල් නෙවෙයි එතකොට එහෙමනම් අපි මේවා විශ්ලේෂණය කරන්නේ යන එකමත් මේක මහා අඥානකමක් නේද කියලා හිතෙනවා. ඒ එතනින් අදහස් කරන්නේ ඒවා මඤ්ඤණා නිසාද එහෙම ඒවා ඒ විදියට උපමා වලින් විස්තර කරලා තියෙන්නේ කියන එක තමයි අනිත් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ. පැහැදිලිද මන්ද මගේ ප්‍රශ්නේ මේ තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඒකෙදී ඇත්තටම අපි මම දෙවෙනි එකට ඉස්සලා උත්තර දෙන්නම් ඒ තමයි පංචපාස්කන්ධය විග්‍රහ කරපු ඒ කරුණු පහ උදාහරණ පහ තුලින් පෙන්වලා දෙන්නේ ඇත්තටම දේවල් කියලා හම්බෙනවා නම් ඒ හම්බෙන දේට ඔය උදාහරණ පහ ගැලපෙන්නේ දැන් අපට වෙන් වශයෙන් මේ වේ දේවල් හම්බෙන නිසා තමයි ඒ උදාහරණ ටික කුළු ගැන්වෙන්නේ නැත්තේ එහෙනම් උදාහරණ පහෙන්ම හම්බ වෙනවා මේක වෙන් කරන්න පුළුවන් දෙයක්. ඒ කියන්නේ වෙනම අපට යමක් හම්බුණා නම් බෙදලා වෙන් වශයෙන් යමක් හම්බුණා නම් ඒක දෙයක්. ඇයි ඒක අපට වෙන් කරලා ගන්න පුළුවන්. වෙනම ගන්න පුළුවන් පැත්තකට කරලා. එහෙම හම්බවීමක් නෙමෙයි මේ පංචපාස්කන්ධේ ක්‍රියාකාරීත්වය. ඒකයි මේක අවිද්‍යාව පැත්ත කරගෙන මේ විග්‍රහ කරලා පෙන්නන්නේ. උපමා පහ තුලම කුළු යන්නේලා ඉන්නේ, ඉස්මතු වෙලා ඉන්නේ ඒ උදාහරණ පහෙම ඒත් යම්කිසි බහුවත්වයක් ආරෝපණය කරන්න බැරි බව. එහෙනම් අවිද්‍යා ප්‍රත්‍යයෙන් නිර්මාණය වෙච්ච දෙයක් බව. හැබැයි අවිද්‍යා ප්‍රත්‍යයෙන් නිර්මාණය වෙච්ච කාරණාවකට අවිද්‍යාවනේ තියෙන්නේ. එහෙනම් වැඩපිළිවෙල වැරදි. අවිද්‍යාවෙන් හටගත්ත දෙයක්. විද්‍යාවෙන් යුක්ත වීමදී කිසිදු ප්‍රඥප්තියක් යෙදෙන්නේ නැහැ. දැන් අවිද්‍යාවෙන් උපදින බවක් හම්බ වෙන්නේ අවිද්‍යාවේ ගොඩනැගිච්ච බවක් හම්බ වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බවක් හම්බ වෙන්නේ ලෝකේ මගක නැත්නම් මාර්ගයකට එහෙම නැත්නම් නිවුණ නැති කෙනාට සංකතේ ලක්ෂණය. සංකතේ ලක්ෂණය. නිවීම විග්‍රහ කරනකොට ඔය ඔක්කොම ඉක්මවීලා. අන්න පණවන්න බෑ. අපි ඒක ඒකනේ ලෝකේ පණවන්න යන්නේ. අන්න එතන තමයි වෙමී කියන මඤ්ඤණාව විග්‍රහ කරන්නේ. මේවම වෙමී කියලා ගැනීම දුර වෙනවා. හේමක සූත්‍රයක ලස්සනට පැහැදිලි කරනවා. රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංච පාස්කන්ධේ මේවම වෙමි කියලා දාගැනීම වැරදි කියලා හම්බ වෙනවා. අර එකයි අර පංච පාස්කන්ධේ ඒ උදාහරණ පහත් එක්ක හම්බෙන්නේ. හැබැයි අවිද්‍යාවෙන් හටගත්තු ස්වභාවය. මිරිකුවක් පේන්න තියෙනවා. හැබැයි මිරිකුව මිරිකුවක් ඒක. මිරිකුවක පැනවීමක් තියෙනවා. කෙනෙක් මායාවක් වොන්න පෙන්නනවා. මායාවෙන් අපි හිතමු කෙනෙක් කඩුවක් ගිලිනවා. එතකොට පුතජ මූලිකව කෙනෙකුට කඩුවක් ගිල මායාවක් කියලා පේන්නේ. මායාවේ ක්‍රියාවක් වුණාම ක්‍රියාවක් තියෙනවා. හැබැයි කඩුවක් ගිලිනවා කියන කාරණාව ලෝකයට පේන එකක් නෙමෙයි. ඒක බොරුවක්. ඒ බොරුවක් නමුත් ක්‍රියාවක් තියෙනවා. මෙන්න මේ වගේ තමයි අවිද්‍යාවෙන් යුක්තව මේ සත්‍ය ලෝකේ දකිනකොට අන්න සක්කාය දිට්ඨිය කැඩෙන තැනදී. සක්කාය දිට්ඨිය කැඩීමත් එක්ක මම කියලා ගැනීම වැරදි කියලා හම්බෙනවා. දර්ශනයේ යමු යන යමු යන මොකද වෙන්නේ? නිවෙනකොට අවිද්‍යාව දුරු වෙනවා ශේෂ විරාග නිරුද්ධ වෙලා. එතකොට මේ කිසි දෙයක් කතා කරන්න බෑ. හැබැයි මේ දර්ශනය හම්බ වෙච්ච තැනදී දර්ශනයට යොමු වෙච්ච තැනදී මම කියලා දාගන්න යෙදුච්ච දේ තුල වැරද්දක් හම්බ වෙලානේ. මම කියලා දාගෙන යොදාගත්ත දේ තුල කියන්නේ මගෙන් හිස්. මම කියන කාරණාවෙන් හිස්. ඒ බව හම්බ වෙලා. එතකොට හැබැයි පැනවීමක් තියෙනවා. අවිද්‍යාවෙන් පැනවීමක් තියෙනවා. ඒ පැනවීම කෙනෙකුගේ මඤ්ඤණාවෙන් හටගත් දෙයක්. ඒක මඤ්ඤිතයක්. හැබැයි මේ මඤ්ඤිතය ඒ කියන්නේ අන්න එකයි දර්ශනේ දැක්ම නුවණ කියලා කියන්නේ. එයත් වැරදි බව හම්බ වෙන ප්‍රතිපදාවකින් හම්බුනේ. ඇයි ඒක හම්බුනේ අවිද්‍යාවටනේ. ඒ පැනවීම වැරදි කියන මූලාරම්භයටයි ඒක හම්බෙලා තියෙන්නේ. දැන් ආයතනය කියන කාරණාව ඇස ඇස රූප ඇසේ විඥාන කියන පැනවීම වැරදි බව හම්බ වෙලයි ඇස රූප ඇසේ විඥාන හම්බෙලා තියෙන්නේ. නිවැරදි බව හම්බෙලා නෙමෙයි. හැබැයි ඇස රූප ඇසේ විඥානේ මම කියලා ගැනීමෙන් තොරව සිදුවෙන දෙයක් බවයි පත්‍යෙන් හම්බලා තියෙන්නේ. අසරූප ඇසේ විඥාන කියන ස්පර්ශයේ ක්‍රියාව මෙතන මම කියලා යෙදීමේ වැරද්දක් එක්කයි ස්පර්ශයෙන් වේදනාව කියලා හම්බුනේ. හැබැයි මේ අසරූප ඇසේ විඥාන කියලා එකතු වීමටත් හම්බලා තියෙන්නේ අවිද්‍යාවක් කියන එකත් එක්ක. එහෙනම් අවිද්‍යාවකින් හම්බෙච්ච දෙයක් ඇසරූප ඇසේ විඥානය අන්න වඤ්ඤණාවක් හම්බෙලා තියෙනවා. මඤ්ඤිතයා. එකයි සේක කෙනාට මාමඤ්ඤී කියන විධානයක් තියෙන්නේ. මාමඤ්ඤී විධානයේදී හම්බෙන්නේ වැරද්දක් කියලානේ හම්බෙලා තියෙන ලෝකෙ. හැබැයි හම්බෙලා තියෙනවා. හම්බෙච්ච දේ මේ වැරදි පදනම. ඒකත් එක්ක යට හම්බෙන්නේ. ඒ හම්බෙන තැනදී යාට හම්බෙනවා මේ හම්බෙලා තියෙනවා ඒ හම්බවීමේ තරද්ද හම්බුනෙත් මම කියලා ගැනීම දුර වෙන විදිහට අන්න ඒක තමයි වාලපණ්ඩි සූත්‍රයේ අයත් ඉති අයංච කාය බහිද්දාච නාම රූපං කියලා විග්‍රහ කරන තැනදී මම සහ මගෙන් පිට විග්‍රහයතු මේ අවිද්‍යාවෙන් බෙදිච්ච ප්‍රතිඵලයක්. අවිද්‍යාවෙන් බෙදිච්ච ප්‍රතිඵලයක් සහ අයංච කාය බහිද්දාච නාම. ඔන්න ඔය ක්‍රියාව හම්බ වුණාම ඒ ක්‍රියාවේදී මම කියන කාරණා වැරදි. මම කියන කාරණා වැරදි කියලා හම්බ වෙනවා. අන්න එතකොට හැම වෙලෙම සක්කායදිට්ඨිය කියන කාරණාවට ඉඩක් ඉන්නේ නැහැ. දැන් අපිට මම කියන කාරණාව හම්බෙච්චදී බෙදීම කියන කාරණාව තව එකක්. ඒ බෙදීමේදී අපි ප්‍රායෝගික වර්තමාන මේ දර්ශනය සිදුවෙන අවස්ථාව මනදම මනෝවිඤ්ඤාණ එකතු වෙලා. දැන් බුදුරණවහන්සේ මේ පෙන්වන්නේ මේක ප්‍රායෝගික අවස්ථාවක් නේ. දර්ශනය කියන්නේ ප්‍රායෝගික අවස්ථාව. විචක්ෂණය කියන්නේ කල්පනා කිරීම. ඒතර විචක්ෂණය කරනකොට මනසම මනෝවිඤ්ඤාණ එකතු වෙලා විචක්ෂණයක් කරනවා. මෙහෙමයි ඔන්න අසරූප විඤ්ඤාණ එකතු වෙලා මේක අට ගන්න. ඒ අපි හරි කර. හැබැයි ප්‍රායෝගික මොකද්ද? ඒක නෙමෙයි. ඒ විචක්ෂණය කරන අවස්ථාවේ මනසම මනෝවිඤ්ඤාණ එකතු වෙච්ච ක්‍රියාවලියෙන් පස්සේ සිදුවෙන එක තමයි ප්‍රායෝගික අවස්ථාව. අතන විචක්ෂණයක් විතරයි කරන්නේ. විචක්ෂණයේ දර්ශනය නෙමෙයි. විචක්ෂණය දර්ශනයේට මගක්. විචක්ෂණයේ දර්ශනය නෙවෙයි විචක්ෂණයේ දර්ශනයේට මගක්. මෙන්න මේ දේ කරගෙන යන තැනදී ප්‍රඥාව ගොඩ නැගුණට පස්සේ ප්‍රායෝගික වර්තමානයේ දර්ශනයකටයි යොමු වෙන්න ඕන නැත්තේ. වර්තමානයේ ප්‍රායෝගික අවස්ථාවේදී. ඒක විචක්ෂණයක් නෙමෙයි ඊට පස්සේ. ඒක දැක්මක්. ඒ දැක්මයි පටිච්චසමුප්පාද දර්ශනය දැක්ම. හැබැයි විචක්ෂණයේදී අපට මනෝ විතරකයක් හැටියට යොමු වෙලා තියෙන්නේ. ඒක දැක්ම නෙවෙයි, ඒක නිරවුල්කම නෙවෙයි. නිරවුල්කම කියන්නේ ප්‍රායෝගික වර්තමානයේ දැක්මට. අනේ එතනදී අර අපි මගී කියලා විතරකයකට යොදන්න ඉඩ නැති වෙලා යනවා. මේ මඤ්ඤණාවකින් පැවැත්ම තියෙනවා. අනේකයි මේකේ තියෙන එච්චරටම මේ සියුම් බව. විශාල සියුම් බවක් තියෙනවා මේ ධර්ම. ඒ නිසා මේ මඤ්ඤණා කිරීම සහ මඤ්ඤණාවේ අවිද්‍යාවෙන් පැවැත්ම කියන එකත් සක්කාය දිට්ඨිය දුර වෙන මගේ පැවැත්ම නැත්නම් මම කරනවා කියන කාරණාවෙන් දුර වෙනවා කියන එකත් මේ දෙක අපි තවදුරටත් නුවණින් කල්පනා කරලා තේරුම් ගන්න යොමු වෙන්න ඕනේ. එතකොට තමයි මම අර මුලින්ම කිව්වා වගේ අපට ප්‍රායෝගිකව සක්කාය දිට්ඨිය කැඩෙන විග්‍රහයක් හැම වෙලෙම හම්බෙන්නේ සක්කාය දිට්ඨිය දුරු වෙන විග්‍රහයක් එක්ක සක්කාය දිට්ඨිය වර්ධනය වීමෙන් තොරව. ඉතින් ඒ වගේ ප්‍රශ්න අපි කල්පනා කරනකොට අපට ඇත්තටම අපේ නුවණ වර්ධනය කරගන්න ඒ කරුණු හේතු වෙනවා. මොකද හැම වෙලෙම ප්‍රශ්නයක් අපි පටිපුච්ඡා විනීතාවකට යෝනිසෝ මනසිකාරයකට යොමු වෙලා. ඒ කියන්නේ එකපාරට අපට මේ විවසීමකින් තොරව මේ හරි මම හරි කියලා යොමු වෙන එකක් නෙමෙයි. ඉවසීමකට යොමු වෙන්න ඒ ඉවසීමෙන් යෝනිසෝ මනසිකාරයක හම්බෙන්න ඕනේ. අන්නේ හම්බෙන තැනදී තමයි මග උපදින්නේ. ඒ මග නිවීමට මග මිසක් මම නිවෙන මග නෙවෙයි. ඉතින් ඒ නිසා ඒ කරුණු සියල්ලංගෙම මේ සක්කාය දිට්ඨිය කැඩිලා මේ ලෝකයේ තියෙන සත්‍ය දැකලා නිවීම කරා යොමු වෙන ප්‍රතිපදාව ඒ දාර්ශනික සම්පූර්ණයෙන් ඉස්මතු වෙනවා. උච්ඡේදයක් සාස්වතයක් කියන දෙක සම්පූර්ණයෙන් දුර වෙනවා. දැන් උච්ඡේද සාස්වතය කියනට අපට ගොඩක් වෙලාවට හිතෙන්නේ අර ලකුවට තියෙන කාරණාවක් විතරයි. ඒ කියන්නේ අපි අර හැම වෙලෙම තියෙන එක අන්‍ය අන්‍යයට තියෙනවා කියන්නේ අන්‍ය සාස්ත්‍රවරුන්ගේ. නමුත් දර්ශනයෙන් තොර සියලු තරම තියෙන්නේ උච්ඡේද සාස්වතේ. එහෙනම් දර්ශනයට යොමු වෙනකම් උච්ඡේද සාස්වතයත් එක්ක තමයි කරකැවෙන්නේ. දර්ශනයට යොමු වෙච්ච තැනදී උච්ඡේද සාස්වතේ දුර වෙලා යන්නේ. ඉතින් අපි තව දුරටත් ඒ ගැන සාකච්ඡා කරන්නට ඕනේ. තවත් කල්පනා කරන්නට ඕනේ. ඒතකොට තමයි අපට සක්කාය දිට දුරු කරන මාර්ගයක් හම්බෙන්නේ. උදේ තිරුවන් සරණයි. පෙරවන් සරණයි සයන්නාස සයන්නාස ඔබ වහන්සේගේ දැන් දේශනාවේදී කියුණා මේ ස්පර්ශ දෙකක් ගැන එක ස්පර්ශයක් කිව්වේ දැන් අපි තුමු චක්කු සම්පස්සයයි එතකොට රූප සම්පස්සයයි කියලා නැත්නම් එතකොට දෙකක් වෙනවා දෙකක් වෙන කියන්නේ ඒක සයන්නාස අපි තේරුම් ගන්න ඕනේ මේ දැන් චක්කු සම්පස්සය කියන්නේ එක හරියට තේරුම් ගන්නවා නම් ඒක ඒ මාර්ගයේ ගමන් කරන කෙනෙකුට වැටහෙන දෙයක්. ඒතකොට රූප සංපස්සේ කියන එක වැට කියන එක තන සිද්ධ වෙන්නේ ඒ කියන්නේ ප්‍රත්‍යඥයට වගේ කියලාද? ඒක එක ප්‍රශ්නයක් සාන්නස දැන්. එතකොට චක්ක සංපස්සේ කියලා ගත්තාම දැන් එතකොට ඇසයි රූපය ඇසේ විඥානය ඒ තුනම ප්‍රත්‍යයෙන් උපන් බව අපිට හම්බෙන තැනෙන් තමයි චක්ක සම්පස්සයක් වෙන්න ඕනේ වගේ කියන එකද එතන කියවෙන්නේ. ඒ කියන්නේ දැන් අපිටම කලින් ඇස තිබුණෙත් නැහැ, රූපය තිබුණෙත් නැහැ, චක්ක විඥානය තිබුණෙත් නැහැ. නමුත් මේ දෙකේ ස්පර්ශ වෙනකොට තමයි මේ තුනම අට අට අරගෙන ඒක චක්ක සම්පස්සයක් වෙන්නේ. රූප සම්පස්සය කියන එක එතකොට අපි කලින් ඇස තියෙනවා, රූපය තියෙනවා එතකොට ඇස රූපයට යමු වුණාම ඒ කියන්නේ පෘථග්ජනව අපේ පටිච්චසම්පාදේ සලකන්නේ නැති අවස්ථාවවලදී රූපයට ඇස යොමු කරාගෙන ඊට පස්සේ අපි ඔස්සේ හිතනවා ඒ ඒකද එතකොට රූප සම්පස්සේ මේක තව ටිකක් ඒ දෙකේ වෙනස පැහැදිලි කරලා දෙන්න කියලා ඉල්ලා සිටිනවා සනංශ පෙරවන් කරනයි පෙරවන් සරණයි ඇතරම ධාතු රාණුත් සූත්‍රයේ පෙන්වලා දුන්න ඒ රූප සම්පස්ස පිළිබඳව එතනින් එහා විග්‍රහයක් බුදුරණන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. මොකද එතන පැහැදිලි වෙන කරුණු කිහිපයක් තියෙනවා. එකක් තමයි චක් රූප සංඥා, රූප සංචේතන. එතකොට රූප සංඥා, රූප සංචේතන ප්‍රත්‍යයෙන් රූප සම්පස්සේ කියනවා. එතකොට රූප සංඥා, රූප සංචේතන ආදී කරුණු විග්‍රහ කරනකොට රූප සංඥාව, රූප සංචේතනාව අපි දන්නවා. දේශනා විග්‍රහ කරන්නේ චක්කු සම්පස්සයෙන්. චක්කු සම්පස්සයෙන් තමයි රූප සංඥාවත් රූප සංචේතනාවත් දෙකම තියෙන්නේ. ඊළඟට චක්කු සම්පස්සේ කතා නොකර රූප සම්පස්සයකුයි කතා කරන්නේ. එතකොට මෙතනදී ඇත්තටම අපට විශේෂයෙන් අපි බෙදා ගැනීමකට යන්නේ නැතුව අපි බලන්නට ඕන හැම එකම ක්‍රියාවක් හැටියට. අපිට මේ පුජ්‍යලයක එක්ක කතා කරනකොට අපි ගත්තොත් හිත හැසිරෙන දැන් කතා කරනකොට අසින් රූපයක් දැක චක්කුණ රූපන් දිස්වා සොමනසට්ටානියම් රූපං උපවිචරති. එතකොට අසින් රූපයක් දැක්කා. එතකොට අසින් රූපයක් දැක්කා කියලා මිදුණා. සොමනස ඇති වෙන ආකාරයට හිත හැසිරුණා. එතකොට ඔබ දන්නවා රූපේ දැන් ඔබට කනට සෝතේන සද්දං සුත්තා ඔබට සද්දයක් ඇහෙනවා. අන්න සොම්නස හෝ දොම්නස මොකක් හරි ඇති වෙන ආකාරයට ආ මේ ස්වාමීන් වහන්සේ කටහඬ මේ මෙහිමයි කියලා අන්න හිත හැසිරෙනවා. එතකොට ඇහිච්ච ශබ්දය එක්ක අන්න හිත හැසිරවගෙන යනවා. එතකොට ඔන්න ඔය ක්‍රියාවලියක් අපට රූපයක් ඇහිලා පෙනිලානේ, ශබ්දයක් ඇහිලානේ. ඇහිච්ච දේවස්සේ සිදුවෙන ක්‍රියාවක් අපට හම්බ වෙනවා. ඒක අර හිත හැසිරෙන තැන් විග්‍රහයත් එක්ක බුදුරණවහන්සේ පෙන්වා දෙලා තියෙනවා. එතකොට දැන් චක්කු සම්පස්සේ සහ ඒ ඒ විග්‍රහයේදී බුදුරණවහන්සේ පෙන්වා දෙන දේ තමයි මේ හේතුඵල ධර්ම විග්‍රහ කරලා මෙතන මේ අනාත්ම ස්වභාවයේ දර්ශනය. දැන් අතනත් අතන විග්‍රහ කරන්නේ ධාතු හැටියට සම්පූර්ණයෙන්ම. ධාතු මේ ධාතු නිසා මේ ස්වභාවය තියෙනවා කියලා විග්‍රහ කරලා පෙන්නනවා. එතකොට දැන් අපි හැම වෙලෙම යන දෙයක් තමයි පුජ්‍යලයේ කාර්යෝපණය කරගෙන යන ක්‍රියාවක්. එතකොට දැන් පුජ්‍යලයක් කියන කාරණාව ඇත්තම ඡන්දයත් එක්ක අවිද්‍යාවත් එක්ක තියෙන දෙයක්. අපිට මේ දර්ශනයට අපි යොමු වෙන්න යන තැනදී අපට අර කතා එකක්වත් අදාළ නැහැ. මොකද දර්ශනය කියන කාරණාව සත්‍ය දැකීමක් තියෙනවා. අපිට පටිච්චසමුප්පාදයේ කිසි විදියකින් හම්බෙන්නේ නැතුව තියෙද්දි පටිච්චසමුප්පාදයට යෙදෙන්නේ නැතුව තියෙද්දි අපි හැම වෙලෙම කතා කරන්නේ ඉන්න මමෙක් සහ මට බාහිර දෙයක් එක්කනේ. ඉන්න මමෙක් සහ මට බාහිර දෙයක් එක්ක. ඒතකොට ඉන්න මගේ තමයි ඇහැ කන නාසය දිවකය මන. මට මට යහපැත්තේ තමයි රූප ශබ්ද ගන්ධ රස පහස ආරමුණු තියෙන්නේ. එතකොට දැන් මේ මේ මේ කියපු කාරණාව ඔස්සේ බලන්න ඕනේ අපි ප්‍රායෝගිකව කරන යම් අවස්ථාවක්. අපි තුන් ප්‍රායෝගිකව කනට ශබ්දයක් ඇහෙනකොට සද්දේ ඔස්සේ අපි කල්පනා කරන්න යමු වෙන එක ප්‍රායෝගික අවස්ථාව නෙමෙයි. ඒකෝට කල්පනාවයි ප්‍රායෝගික අවස්ථාව. සද්දේ ප්‍රායෝගික වෙනකොට ශබ්දයත් එක්ක ඊළඟට ශබ්දයේ මෙහෙමයි මෙහෙමයි කියලා හිතන එක ප්‍රායෝගික අවස්ථාව කල්පනාව. මන ධම්මනෝ විඥාන එක්ක. ඒතර ඒකයි දර්ශනීයට යන්න තියෙන්නේ. හැබැයි අපි පැවැත්ම තියෙන්නේ ඔන්න ඔය සත්‍ය නොදකපු නිසා ගොඩනැගිච්ච මම ඉන්න. ගොඩනැගිලා තියෙන මම සත්‍ය නොදකපු නිසා මම ඉන්නවා. ඒ කියන්නේ නිට්ටයයි කියලා හම්බුණා. පටිසම්පාද දර්ශනීය කතාවක් නෑ. වචන ටිකක් නේ පටිසම්පාද දර්ශනේ අපිට හම්බෙන්නේ පටිසම්පාද ඒක කතාවක් නෑ. ඒක අතහැරිල්. ඒක ඒ කාරණාව දර්ශනේ නොවීමත් එක්ක මම හිතියට පස්සේ මට පේන රූපේ මොකද්ද? අන්න මට පේන රූපය ඔස්සේ හිත හැසිරෙනවා සොම්නස, දොම්නස, උපේක්ෂාව. මෙන්න මේ විදිහට බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්නනවා ඒ ඒ සූත්‍ර තුලදී දෝතිත්තාචන සූත්‍රයේදී ඒ විග්‍රහය තියෙනවා ධාතු විභංග සූත්‍රයේදී ඒ විග්‍රහය තියෙනවා මේ හිත ඇසරෙන තැන් විග්‍රහ කරමු ධාතුන අනත සූත්‍රයේදී පැහැදිලි කරනවා ස්පර්ශයෙන් රූප සංඥා රූප සංචේතන චක්කු සම්පස්සය සහ ඒ ඒව ප්‍රත්‍ය කරගෙන රූප සම්පස්සයක් සිදු වෙනවා කියලා. ඉතින් මේ රූප සම්පස්සය කියන්නේ අපර එතන එතකොටම එතනම තේරෙනවා රූපයක් ස්පර්ශ කරනවා කියන එක. චක්කු සම්පස්සේ කියලා විග්‍රහ කරනකොට අන්න ඇස එතකොට ඇස ස්පර්ශ වීම කතා කරන්නේ ඇස රූප විඥාන මේ ක්‍රියා තුනත් එක්කම. එතකොට ඇස ලෝකේ හම්බුණා. ඒ කියන්නේ ලෝකයට එක්ක ඇස හම්බුණා. මේ ඇස හම්බ වීම තමයි ඇස රූප විඥාන එකතු වීමක්. හැබැයි රූපය මොකද්ද කියලා හම්බ වෙනකොට ඒක හම්බුනේ ඇහැට. අන්න රූප සම්පස්සයක්. ඒතකොට රූපය හම්බෙන්නේ ඇහත් එක්ක. එතකොට එහෙනම් මෙතන මේ විග්‍රහය අපි ගොඩාක් කල්පනා කරන්නට ඕනේ. මොකද අපි ඒකාන්ත කරලා නිගමනයකට අපි දීලා හරියන්නේ නැහැ. මොකද අපි ගොඩක් වෙලාට කැමති නිගමනයකට යෙදෙන්න යෙදිලා අර මම කියවා වගේම අපි තුල යම්කිසි සතුටක් ඇති කරගන්න. ඉතින් ඉතින්ද අපි යන්නේ නැතුව යෝනිසෝ මනසිකාරයටම තව ඉඩක් දීලා යෝනිසෝ මනසිකාරයම තව ඉඩක් දීලා අපේ ධර්මය ප්‍රායෝගිකව අපි හම්බෙන්නට ඕන. එහෙම හම්බෙන තැනදී අපි තවදුරටත් මේක යෝනිසෝ මනසිකාරයක් කිරීම සඳහාම යොමු වෙනකොට අන්න සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක් මේ ධහම තුළදී හම්බ වෙනවා. දැනුම නිරවුල් කියන ප්‍රතිපදාවක් නෙමේ සක්කාය දිට්ඨිය කැඩෙන ප්‍රතිපදාවක්. එහෙනම් දැනුම නිරවුල් වීම සක්කාය දිට්ඨිය කැඩීමත් එක්ක හම්බ වෙන්නේ දැනුම නිරවුල් වී සක්කාදිට්ඨිය කැඩෙනව නෙමෙයි. සක්කාදිට්ඨිය කැඩීම සහ ඒ දහම නිරවුල් වීම කියන කරන අපට ප්‍රායෝගිකව හම්බෙන්නට ඕන. ඒ නිසා අපි ඒ විදිහට තවදුරටත් කල්පනා කරන්නට ඕන මාර්ගය අපේ ජීවිතය තුළ ගොඩනගා ගන්න. ත්වන් සරණයි. ඒ ස්වාමීන් වහන්සේ මම මේ අ මම කහන්ද කැමති ස්වාමීන් වහන්සේ මම හිතන්නේ අපි මේ සලායතනේ කියලා ගන්නකොට ස්වාමීන් මේ සලායතනේ අපිට හම් වෙන්නේ අත් වශයෙන්ම මේ හිතේ අපි පංච උපාදාන ස්කන්ධයක් නිසා හටගන්නා සලායතනක් හිතේ හටගන්නා සලායතනේ ස්වාමීන් වහන්සේ මේ හේම හටගන්න සලායතනය නිසා අපි ස්පර්ශයක් සිදු වෙන්නේ අපේ පරණ ආශ්‍රව ඒ වෙලාවේ ඉදිරිපත් වීලා අපිට සලායතනයක් හටගත් නිසා දැන් අපි ಜಾති කියලා බලනකොට ಜಾති දිත් කියනවා මේ ආයතනනම් ප්‍රතිලාභෝ කියලා. එතනත් අපිට සලායතනයක් ගැන තමයි සඳහන් වෙන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි මේ මේ ආශ්‍රව නිසා හටගන්නා සලායතනය නිසා හම්බෙන ස්පර්ශයක් අපිට අරමුණක් ඇති වෙලා ඒ නිසා හටගන්න ස්පර්ශයක් හින්දා ආපහු නැවත මේ සලායතන හටගැන්මක් ඇති වෙනවා කියලා පටිසමුපාදයේදී පෙන්වනවා දර්වන් සරණයි පටිසමුපාදයේ කොමත් අවිද්‍යාවට ප්‍රත්‍ය ආශ්‍රව ආශ්‍රවයට ප්‍රත්‍ය අවිද්‍යාව දැන් මේ විදිහට බුදුරණවහන්සේ විග්‍රහ කරලා පෙන්වනවා මේ ආශ්‍රව සහ අවිද්‍යාව කියන විග්‍රහයත් එක්ක මොකද ආශ්‍රව කියනකොට අපට අර තියෙන දෙයක් කියන කාරණාවට යන්න ඉඩ වැඩි. නමුත් තියෙන දෙයක් කියන එක නෙමේ ආශ්‍රව සකස් වෙන දෙයක්. කියන ආශ්‍රව කියන්නේ පැවැත්මකට යොමු වෙච්ච ගතියකට දෙන විග්‍රහයක් ආශ්‍රව කියලා කියන්නේ. එතකොට මේ ආයතනයක් කියන විග්‍රහය ඇත්තටම පංචපාස්කන්ධ ක්‍රියාවලියත් එක්කයි ආයතනය හම්බෙන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් ඇහැට ඇඟිල්ලෙන් අනිද්දී අපට ඇහැක් හම්බෙන්නේ නැහැ. කයක් හම්බෙන්නේ. මොකද ඇහැට ඇඟිල්ලෙන් අනිනකොට පහසක් නේ තේරෙන්නේ. රූපයක් පේනව නෙමෙයි. එතකොට අපි හිතමු අපි මනින් කල්පනා කරනවා අපි ඇස් දෙක පියාගෙන ඔන්න ඇසයි රූපය විඥාන එකතු වීමෙන් හටගත්තා කියලා. නැත්නම් අපට පෙනෙද්දි හරි ඇසයි රූප විඥාන එකතු වීමෙන් හටගත්තා කියලා අපි දාගන්න පැනවීම ඇත්තටම අර භෞතික විද්‍යාවත් එක්ක ලෝකේ හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ අපට මේ ලෝකයේදී හම්බෙන්නේ නැහැ කියන එක තමයි මේ කතා කරන්න යන්නේ. ඒකත් එක තමයි අර සාමාන්‍යයෙන් අපිට මේ තියෙන මගේ හැ කියන පැනවීම හම්බෙන්නේ. ඇහැයි පැනවීම හම්බුණා නම් අවිජ්ජා සංකාර විඥාන නාම රූප සලආයතන ආදී ප්‍රත්‍යබව. ඒ ප්‍රතිබව ඇහි පැනවිය හම්බුණා නම් අන්න එතකොට එහෙනම් අර විද්‍යාවට හම්බෙච්ච හැ නෙමෙයි. ඇහි පැනවීම අවිද්‍යා සංකරණ්‍ය නාම රූප සලආයතන මේ නාම රූප දක්වා කියන ඒ විග්‍රහය තමයි ඇහි පැනවීම. ඇහැ හම්බුන්නේ ඒ ටිකට. එතකොට එහෙනම් එතනදී අර පංචපාස්කන්ධ ක්‍රියාකාරීත්වයත් එක්ක තමයි ස්පර්ශය කතා කරන්නේ ඇහැ කතා කරන්න තියෙන්නේ. එතකොට නම් මේ අංග 12 මේ ප්‍රත්‍ය වශයෙන් විග්‍රහ කරන තැනදී මේ ප්‍රත්‍ය බව එකක් වෙලා අනෙකක් වෙනවා කියන එක නෙමෙයි. දැන් ඒක හොඳට තේරෙන්න පුළුවන් මේ තේරුම් ගන්න පුළුවන් මේ කරුණු විග්‍රහ කරන විස්තරයේදී. මොකද ආයතනය කියන කාරණාව සිදු වෙලා ඊළඟට ස්පර්ශය සිදු වෙනවා නෙමෙයි. නමුත් අපි දැන් පස්සේ මනිනකොට අපි ප්‍රඥප්තියේදී අපිට හම්බෙන්නේ අපි අපිදා ගන්නකොට අර භෞතික හැකින කාරණාව. කියන්නේ අපට හම්බෙන්නේ විද්‍යාවට හම්බෙන්නේ නැහැ. අපට හම්බුණා නම් අවිද්‍යාවත් වෙන්නේ නැහැ කියන කාරණාව. එතකොට මගේ හැවෙන්නේ නැහනේ. එතකොට තියෙන හැක් වෙන්නේ නැහනේ. අවිද්‍යා සංඛාර විඥාන නාම රූපයෙන් තියෙන හැ කියලා හම්බුණා නම් අන්න ස්පර්ශය මනිනකොට අස රූප විඥාන ස්පර්ශය මනිනකොට මගේ අස රූප විඥානේ අවිද්‍යාවෙන් අවිද්‍යාපත් නාම රූපෙන් ගොඩනගිච්ච අස රූප විඥාන එකතු වීම මේ පස්සේ හම්බුණා. අන්න ඒක තමයි ප්‍රඥාවට හම්බෙන්නේ. ඉතින් ඒ නිසා ඒක ඇත්තටම අපිට කල්පනා කරන්න නුවණ වැඩි දියුණු කරගන්න හේතු වන කරුණු ඔය හැම එකක් තුළම තියෙන්නේ. ඒකත් එක්ක මගේ කියන්නේ අපි මම කියන කාරණාවෙන් මම ලකුණක් දී ගන්න දෙයට එහා ගියපු වර්තමාන දර්ශනයේදී ওই න්‍යායත් එක්ක නිරවුල් වෙලා ප්‍රායෝගික හුරු වෙනකොට අන්න ඒ කෙනාට ඔය අනවබෝධිය නැත්නම් සත්‍ය ඥානයේ කුළු ගැන්වෙන විග්‍රහයක් දුක සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මග්ග සත්‍ය. සත්‍ය ඥානයේ කුළු ගැන්වෙන විග්‍රහයකින් සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙන ප්‍රතිපදාවක් හම්බ වෙනවා. ඒ නිසා තමයි අවිද්‍යාවෙන් මේ ලෝකයේ සියලු දේවල් ගොඩනැගෙන බව බුදුරණවහන්සේගේ ධර්මයත් එක්ක අපට හම්බෙන්නේ. එතකොට අපට මේ ප්‍රතිපදාව සම්පූර්ණයෙන් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා මේ ඇස කියන කාරණාවට ඒ පංච පාස්කන්ධ ක්‍රියාකාරීත්වත නාම රූප ඊළඟ අවිද්‍යාව පදනම් වෙලා හටගන්න දෙයක් තමයි ඒ ඇස ඒ ඇසයි ස්පර්ශය කියනකොට රූපයයි විඥානයයි එකතු වීම කියලා කියන්නේ. එහෙනම් කොච්චර පැත්තක් අපිට හිතන්න තියෙනවද? ගායන මහත්තයා කිව්වාගේ જાතියේදී සලායතන පටිලාභෝ කියනවා. ස්පර්ශය කියනවා නාම රූපයේදී පස්සය කියනවා. එතකොට විඥානීය තියෙනවා චක්ක විඥාන ආදී විඥාන කාය හය සංකාරපත්යෙන් හටගන්න. ස්පර්ශයේදී තියෙනවා අසරූප විඥාන එකතු වීම. එතකොට එහෙනම් මේක කොච්චර මේ අපි අවුලෙන් අවුලකටපත් වෙලා අපට මේ අපේ අවුල ගලවන්න දුන්න විග්‍රහයද. ඒ කියන්නේ හැම වෙලෙම කොහෙන් ගියත් බුදුරන් වහන්සේ දෙන්නේ නැහැ. මේ බුදුරන් වහන්සේගේ ධර්මය තුළ හම්බෙන්නේ තමන් හරි කියලා ලකුණක් දෙන්න එක. කොහෙන් හරි හම්බෙන දේ තමයි තමන් වැරදි කියලා. සක්කායදිට්ඨි කඩන්නමයි කැඩෙන්නමයි විග්‍රහය තියෙන්නේ. දැන් අපි ගලපන්න ගියොත් ගැලපෙන විග්‍රහයක් කැඩෙන්නේ නැතුව දර්ශනෙට යොමු වෙන්නේ නැතුව අන්න ඒකට බුදුරණාහි විග්‍රහය හම්බෙලා නැහැ. එහෙනම් අපට පුජ්‍යලයක් මැදිහත් වෙලා ගලපන ගැළපිල්ලක් නෙමෙයි මේ ධර්ම විග්‍රහයේදී හම්බ වෙන්නේ. පුජ්‍යලයාගේ සත් කියන කාරණාව වැරදි කියන එකත් එක්ක පුජ්‍යලයට ගැළපීම ඉක්මවපු විග්‍රහයකුයි මේ ධර්මයේ තුල හම්බ වෙන්නේ. එහෙනම් තෙරුවන් සරණයි අපි අවසන් කරමුනේ. සාසාවසම්නත් බොහොමපි අද දවසේදීත් මම හිත අපි ඉතාමත් වැඩගත් අපිට ධර්ම අපේ ධර්ම ධර්ම ඥානෙ ගොඩනගා ගන්න සහ සක්කාය දිට්ඨිය නැති කර ගන්න අවශ්‍ය සෑහෙන පසුබිමක් සකස් වුණා කියලා මම හිතනවා සියලු දෙනාටම අපි මේ ධර්ම සාකච්ඡාව විකටම පවත්වාගෙන යන අවුරුදු දෙක විතර කාලයක් තිස්සේ අපේ ස්වාමීන් වහන්සේ අපිට සෑහෙන ලොකු කල්යාණ මිත්‍රෙක් හැටියට අපි සියලු දෙනාම සලකනවා. ඉතින් සෝවාන්සේගේ අභිප්‍රාය වෙන නිර්වාණ සම්පත්තිය තමත් කෙටි කාලයකින් සහ සුඛ ප්‍රතිපදාවේ සෝවාන්සේට ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. කරනවා. දැන් සියලු දෙනාම ඊට පස්සේ අපි මාචාර්ය ගාවි පොබගේ මෙතුමාගේ සාකච්ඡාවට සියලු දෙනාම පුළුවන් ප්‍රමාණයකට යොමු වෙන්න කියලා ආරාධනා කරමින් අපේ අවසන් කින් පැමිණීම අවසන් අංකයේ තියෙන ඒ සඳහා ස්වාමීන් වහන්සේ ආරාධනා කර සිටිනවා කියලා සත්‍යයි. දර්වන් සරණයි අද දවසේදීත් අපි මේ පටිසම්පාද විග්‍රහයක් කතා කරා බුදුරණවහන්සේගේ ධර්මයට යොමු වීම සඳහා. ඉතින් ඔබ සහ අපි සීල් දනම ධර්මයට කැමැත්ත පාදක කරගෙන ධර්මයේ ඉස්මතු කිරීම කියන කාරණාව ඔස්සේ විශාල පිනක් එකතු කර ගන්නට ඉදුණි. රැස් කරගත්ත සීල පින් පින් කැමති දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන් උතුම් නිවනින් සනසෙත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ඒ වගේම අප නමින් මියගිය සිළු මළගිය ඇත්තන්ට මේ පින් අනුමෝදන් වෙත්වා විශේෂයෙන් අපවත් යොදාලා අතිපූජනීය කටපුරුන්දී ඥානන්ද ස්වාමීන් වහන්සේට දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේට ඇතුළු සියලුම මායම් පාණන් වහන්සේලාට උතුම් නිවනින් සැනසෙන්න මේ සියලු පින් උපකාරයක්ම වෙත්වා ඒ වගේම මගේ ගුරු දේවයන් වහන්සේට උපාධ්‍යයන් වහන්සේට උතුම් දහමෙන් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රස කරගත්ත සියලු පුණ්‍ය ධර්මයන් මේ සාකච්ඡාව වබවන ගයන් මහත්මයා ඇතුළු ඔබ සෑම සිල් දෙනාටමත් ඒ වගේම අපට නිරන්තරයෙන් උපකාර කරන නිහල් රූපසිංහ මහත්මයා ආදී සියලු දෙනාට ඒ වගේම මේ ධර්ම ප්‍රචාර කටයුතු කරන සෑම සිල් දෙනාටමත් උතුම් ධර්මයෙන් සැනසෙන්න මේ සියලු පුණ්‍ය ධර්මයන් එකසේ හේතු වාසනා වේවා සිල් දනාටම තෙරුවන් සරණයි